ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව ආරම්භය ලබන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා වාචස්ස භික්කවේ මිච්ඡා වාචා නිච්චින්නම් හෝති යේච මිච්ඡා වාචා පච්චයා අනේකා පාපකා අකුසලා ධම්මා සම්භවಂತಿ තේ චස්ස නිජින්නෝ හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මහා චත්තාරීසක සූත්‍රය ඉදිරින් තියාගෙන මේ වැඩමුළුවේ විශේෂයෙන්ම සම්මා සංකප්ප සම්මා වාචා කියන මේ කුරුක් මේ වෙනකොට අපි කතා කරලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා ඉතින් අපි ඊයේ විශේෂයෙන්ම ඉඩ ලබාගත්තේ මේ මිච්ඡා වාචා සම්මා වාචා කියන කාරණාව සම්බන්ධව ඉතින් ඒකේදී මම හිතන්නේ අනික් කිසිම කෙනෙකුට වඩා මේක කෙලින්ම තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ මේ ආකාරයේ පූර්ණ කාලිනෝ යෙදී භාවනා කරන කෙනෙකුටයි එහෙම නැත්නම් වැඩියක්ම හානියක් සිද්ධ වෙන්නේ මේ සංකල්පය දන්නේ නැත්නම් භාවනා කරන කෙනාටයි. ඒක නිසා අපි ඒක ටික විස්තර සහිතව හොඳට සාකච්ඡා කර ගන්න ඕනේ. මොකද බොහොම ලේසියෙන් ඒකේ වටිනාකම අරුවතක්සීරුවටපත් වෙන නිසා. ඒ වාගේම සර්වචන් වහන්සේ සාස්ත්‍රුන් වහන්සේ නමක් විදියට බුදුම විදියට මේ නිසද්ද භාවයේ තුෂ්ණීම් භාවයේ වටිනාකම පෙන්වලා තිනවා යම් වෙලාවක අවශ්‍යතාවයක් ඇතිනොත් පමණයි කතා කරන්නේ එහෙම නැත්නම් කරන කතාව අර අනේක පාපක අකුසල ධර්මා කියන විදිහට බොහෝ වශයෙන් පාපක අකුසල ධර්මය හට ගන්න මුලක් විදිහට පෙන්ලා තියෙනවා. ඒකෙදි මේ සංඝයා අතර සංසිද්ධියක් අපි ගත්තොත් ඔය දැනට ලංකාවේ පාර්ලිමේන්තුව එහෙම නැත්නම් රාජාධිකරණයක් රැස් වෙනකොට එතන තියෙන ඒ ආචාරී ධර්ම පද්ධතිය ඒ සභාවේ තියෙන සභාගරුත්වය ඇත්තටම හොඳටම තිබිලා තියෙන්නේ සර්වචනංශයෙන් පෙන්නපු මේ සංඝ විනය කර්මවල ඒක තමයි ඔය රෝමන් ලන්දේසි නීතියට පවා මුල් වෙලා අද ඒ වගේ වගකීමේ යුක්තව සභාවක් පැවැත්වීමේ අවශ්‍ය කරන නීති පද්ධති හැදිලා තියෙන්නේ ඒකදී සංඝයා වහන්සේලාගේ ඒ සභාවක් රැස් වෙනකොට ඉස්ලාම ඥාතියක් තියෙනවා නැත්නම් ඒක කියන මොෂන් එකක් කියලා සංඝයාට කියනවා අපි මෙන්න මේ කාරණාවයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් මේ මාතෘකාවයි අද වැඩ කරන්න යන්නේ. යම්කිසි සබ්‍රක්‍මචාරීන් වහන්සේලා නමකට ඒකට විරුද්ධ වෙන්න තියෙනවා නම් කතාකරනද එහෙම නැත්නම් නිස්සද්දව සිටීමෙන් අදහස් වෙන්නේ විරුද්ධ නැහැ කියන එකයි මම සභාවෙ මෙහෙවනවයි කියලා ඉස්සල්ලාම ඥාත්‍යයක් තියෙනවා. ඥාත්‍යයක් තියලා ඊට පස්සේ දිගට කරගෙන යනවා. යම් තාක් සබහව නිස්සද්දද ඒ තාක් එක දිගට ඒ වැඩේ කරගෙන කරගෙන කරගෙන යනවා. යම් කිසි කෙනෙක් විරුද්ධ වුණොත් එතකොටම ඒ මේහෙවන ස්වාමීන් වහන්සේ ඒ කෙනාට මතයක් ඉදිරිපත් කරන්න ඉඩ දෙනවා. හැබැයි ඊ타ත්ම කලාතුරකින් තමයි ඒ වගේ සංඝ ඥාත්‍ය තිබ්බට පස්සේ කෙනෙක් සබාව බනවන්නේ සබාව අනවන්නේ. නිසා ඉවර වෙනකම්ම ඒ ගෙනියන සංඥාත්‍ය හැටියට දිගට යනවා. ඒක නිසා නිස්සද්ද භාවය කියලා කියන්නේ එකඟකව විරුද්ධ නම් විතරක් කතා කරනවා. ඒක සරුවචන් වහන්සේගේ ඉදිරිපත් කරලා තියෙන ක්‍රමයක්. සරුවචන් වහන්සේට යම් කෙනෙක් දානයට ආරාධනා කරොත් අදිවාසීතු බණවා බක්වා තුන්හි භාවේන කියලා තියෙනවා. සරුවචන් වහන්සේ නිස්සද්ද වෙනවා. දානෙට එන්න පුළුවන් නම් නිසද්ද වෙනවා. එතකොට ආර්දනා කරපෙන්න දැනගන්නවා. භගවතුන් වහන්සේ නිසද්ද භාවයේ මගේ ආර්දනාව බාරගත්තයි කියලා. බැරි නම් පමණක් මම මේ අර බාරගත් ආර්දනාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ වැඩේ තියෙනවාද කියලා කියනවා. ඉතින් ඒක අද පවතින සමාජ ක්‍රමයට වැඩිය හුඟක් වෙනස්. දැන් සමාජයේ බාරගත්තත් නැතත් කතා කරනවා. බාරගත්ත නම් බාරගත්ත බව කියන කතා කරනවා. නැත්තම් නැති බව කියන කතා කරන නිසා සභා ගෞරවයක් හිටින්නේ නැහැ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ වචනේ නිසා ඇති වෙන්න පුළුවන් ඒ පටලැවිලි මේක වචනය නිසා වෙන පටලැවිලි අපි ගන්නේ සමාජයේ sannivedanayට ඇති වෙන පටලැවිලි. යන්නේ කොයිද කියලා අහුවොත් මල්ලේ පොල් කියන කතාව. මේක නියෝජනය වෙනවා ඇතුළත විතක්ක ਵਿਚාර හරහා අපි ගත්තොත් ඒ රූපයක් දකිනකොට සද්දයක් අහනකොට ගඳක් රසක් පහසක් විඳිනකොට ඒ චිත්ත වීදියේ දිගේ යනකොට විශේෂයෙන්ම මදුපිණ්ඩික වගේ සූත්‍රවල යන්න පුළුවන් අන්තිම අඩියට ගිහිල්ලා මේ ඇතුළත කතාව නැත්නම් හිත දොඩමළු වෙන එක එහෙම නැත්නම් අපි කියනවා හිත පිට යනවා ඉතිවිලි එනවා දවල් හීනමවනවා හිත තනියම කතා කරනවා වගේ දේවල් ඇතිවීමේ හරපද්ධතිය එහෙම නැත්නම් මේ සමීකරණේ සර්වචනanse පෙන්වලා දෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං ඇහැට රූපයක් එළඹුණාට පස්සේ ඒකට හිත ගියොත් ඒ හිතට චක්කු විඥානය කියලා කියනවා තින්න සංගති පස්සෝ රූපයක් දිකට තියෙනවා නම් බලන ඇහි ඔපයක් දිගට තියෙනවා නම් හිතත් එතන නම් ඒ තාකල් ඒක ස්පර්ශයේ සිද්ධ වෙනවා පස්සපච්චා වේදනා යමක් මේ විදියට රූපයත් ඇහි ඔපයත් හිතත් එතන තියෙනවා නම් ඒ ස්පර්ශය නිසා ඒ රූපය විඳිනවා යං වේදේති තං සංජානාති ඊට පස්සේ ඒ විඳින රූපය හඳුනා ගැනීමක් කරනවා මංගලද, දුමංගලද, සුබද, අසුබද, හරිද වැරදිද, දන්න එකක්ද නැති එකක්ද කියලා යං සංජානති යං යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යමක් හඳුනාගත්තද හඳුනාගත්තට පස්සේ තමයි විතර්කණය පටන් ගන්නකම් ඒ කියන්නේ දැක්ක දෙයට Tamangen ලේබල් එකක් දැම්මට පස්සේ තමන් ඒකට පටබැදි නමක් දුන්නාට පස්සේ විතක්කේ යන්නේ පටබැදි නම ඔස්සේ මිසක්ක රූපේ හෝ ඇත්තත් එක්ක නෙමෙයි. යම් විතක්කේදී තං ਵਿਚාරේති. ඒ විතර්කණය කරවෙක විමසුම් කරනවා. යම් විචාරේදී තං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ ඒත් එක්ක දිග කතා දිග හීන ලෝක මැවෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ විතර්කණය හෝ ਵਿචාරය කිරීම හෝ ඒ දිකට ප්‍රපංච කිරීම කවදාවත් අර රූපේ මතේන එකක් නෙවෙයි රූපේට Taman දාපු පාටබැඳි නම මතයි යන්නේ ඒකට ආරූඪ කරන ලද නිමිත්ත මතයි යන්නේ ඒකට Taman දෙන අගේ ආඩම්බරය මතයි ඇතුළත කතාව ඒකට හේතුව මොකද දකින්න රූපය ඇත්ත වශයෙන් දැක්කනම් ඒ ගැන ආය කතා ගොඩන දෙයක් නැහැ දිගට යන්න මොකක්වත් නෑක් නෑ. දැක්කේ නැති නිසා හරියට අඳුරගත්ත හරියට මේක ගොදුරුුනේ නැති නිසා ඒකට පටබැඳිනමක් දානවා. සංජානනීය සඳහා එන්නේ පටබැඳිනම දැමීමත් එක්ක තමයි ওই දිගට යන කතා යන්නේ. ඒ වගේම මේ සමාජයේ යම් කිසි කෙනෙකුට කියන්න ඕන දේ කෙටියෙන් ඒ පුද්ගලට කතා කරලා කියනවනම් කවදාකවත් sannivedanaye ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. නමුත් අපිට මේ පුද්ගලයාට කියනකොට අපි මේ පුද්ගලයා මත තියෙන මති මතාන්තර ඒ වගේම තමන් තමන් ගැන හිතාගෙන ඉන්න දේවල් මේ පුද්ගලයා උසස් කෙනෙක්ද පහත් කෙනෙක්ද මම උසස්ද නැද්ද කියන මේ සේරම අපේ කතනයට වැටෙනවා වැටිච්ච ගමන් අර පුද්ගලයාට ඇහෙන්නේ අපි දෙන පණිවිඩය නෙවෙයි මාව පහත් කළා කතා කරා මාව උසස් කළා කතා කරා ආදිවාසී එකිනෙකා ඒ ගන්න මත අපේ සම්පූර්ණ මූලික පණිවිඩයට නොමග යවන සුළු වෙනවා. ඒක නිසා ඒ පුදුලට ඇහෙන්නේ සම්පූර්ණ වෙනස් දෙයක්. ඒක කියන්න බටහිර ලෝකේ විහිළුවක් එහෙම නැත්නම් නිදර්ශනයක් කියනවා. දෙන්නෙක් පාරේදී හම්බ වෙච්චාම එක්කෙනෙක් අනිත් එක්කනා දැන බලන්නේ ඒ බලන කෙනාගේ ප්‍රകൃතියට වැඩිය එයා පුංචි මට වැඩිය පුංචි වැරදි කරන හානි කර පුද්ගලයෙක් විදිහට තමයිලු බලන්නේ ඒ පුද්ගලයාගේ ප්‍රകൃතිය පුංචි කරලා බලන එක තමයිලු සමාජයේ හැටි. ඒ බලන පුංචි කරන රූපේට සාපේක්ෂව මනසට ප්‍රകൃති රූපයක් ප්‍රകൃති චිත්ත රූපයක් තියෙනවා. එයා හිතන්නම මේ ප්‍රകൃති චිත්ත රූපයක් තියෙනවා. ඒ වගේම මේ පුද්ගලයා Taman ගැන හිතන්නේ හැම වෙලාවෙම උසස් කරලා. ඒක නිසා දෙන්නේ හම්බ වෙච්චාම කෙනෙක් තව කෙනෙක් දිහා බලනකොට එයා බලන්නේ අර මිනිස්යාගේ ස්වરૂපයට වැඩිය පහත් තත්වයක තියන. ඒ මිනිසගේ ප්‍රകൃතිය තියෙනවා. ඒ මිනිස්යා ඒ මිනිස්යා ගැන හිතාගෙන ඉන්න මහා උසස් කළා හිතාගන්න ඉතිල තියෙනවා. ඒ වගේම මේ මිනිස්යා දැන් අර පළවෙනි එක්කන දිහා බලනකොට හිතන්නේ පහත් කළා. එතකොට බලනේ පළවෙනි එක්කනට තියෙන ප්‍රകൃතියක් පළවෙනි එක්කන තමන් ගැන හිතාගෙන මහා ලොකු කරලා. මෙන්න වගේ 6 දිනක් එකපාරට වීදියේදී එකතු වෙනවා කොයි එක කොයි එකට කතා කරනවද කියලා දන්නේ නැතිව. එක එකනා තමන් තමන් ගැන හිතාගෙන ඉන්න දේවල් කතා කරන නිසා කියලා තියෙනවා කවමදාක ප්‍රകൃතිය ප්‍රകൃතියට කතා කරන්නේ නැහැ. කතා කරන්නේ තමන් හිතාගෙන ඉන්න කෙනා. ඉතින් මේ නිසා සර්වචන් වහන්සේට සිද්ධ වුණා මේ අවුල් ජාලෙම කපලා ධර්මයේ වශයෙන් ඇත්ත ඇති හැටියෙන් ප්‍රකාශ කරන්න. ඊට පස්සේ ඒ ප්‍රකාශ කිරීමත් සර්වඥතා ඥානයත් ඊටාම සරල සමාන්තරව ගමන් කරනවා. යම් කිසි කෙනෙකුට ඒ තමන්ගේ හිත ඇතුලේ තියෙන මේ එක එකනා පිළිබඳ තියෙන mati තමන් පිළිබඳ තියෙන mati අතහැරලා ඇති හැටියට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ භාවනා මාර්ගයේ ගොඩාක් ඉහළට ගියාම. එතකම්ම අපි තව කෙනෙක් දකිනකොට අපි කතා කරන්නේ එයා පිළිබඳව තියෙන සංඥාවට නැත්නම් එයා හඳුනාගෙන ඉන්න අපේ තියෙන චිත්ත රූපයටයි අපි කතා කරන්නේ. ඒ පුද්ගලයාට නෙමෙයි. ඉතින් ඒක නිසා අපි මේක දන්නවනම් ඒක දැනගන දැනගැනීමේ වගකීමෙන් එකම පුද්ගලයා යෝගාවචරය විතරයි. වෙන කිසිම කෙනෙකුට ඒක දැනගැනීමේ වගකීමක් නැහැ. මොකද මේ කියන sannivedanaya හිදස නිසා විශාල ලාභ සත්කාර ලබන්න පුළුවන්. විශාල තව කෙනෙක් අමාරුවේ දාන්න පුළුවන්. Tamanට අයුතු මාන්නකාරකම් ලබා ගන්න පුළුවන්. මේක ලෝකේ සාහිත්‍යය කියලා කියන්නේ. සාහිත්‍ය කියලා කියන්නේ ඔන්න ඕකට. ඇති දේ කෝක වුණත් ඒක අතිශෝක්ති කරලා කියනවා, පහත් කරලා කියනවා. කිව්වට පස්සේ මොකද්ද විශාල සාහිත්‍ය රසයක් මතුවෙනවා. ඒ නිසා සර්වචන් වහන්සේගේ දර්ශනය තමයි ඇත්ත ඇති හැටියෙන් කියන එක විතර වටිනා සාහිත්‍යයක් තවත් නැහැ කියන. නමුත් ඒකට එන්න බෑ. ඉතින් ඒක නිසා යෝගාවචරයා මේ සම්බන්ධයෙන් අහු වෙන තැන තමයි ක්‍රියාවලට වැඩිය හිතන එකට වැඩිය මේ කතාව. ඒක නිසා යෝගාවචරේකට සර්වචනංශේ මතක් කරලා තියෙනවා යාගේ ජීවිතයේදී තින් අනිත් අත්ත වගේ සාමාන්‍ය කතා කරන්න වෙනවා. එහෙම කතා කරන්න වෙනවනම් කළ යුතු කතා 10ක් සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, අවිවේක කතා, විරියාරම්භ කතා, අසංසග්ග කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලා කරනවා නම් කළ යුතු දස කතා වස්තුවක් සඳහන් කරලා තියෙනවා. අපි පුංචියට මේ වචන 10 පොඩ්ඩක් විස්තර කරගනිමු. ඉස්ලාම සඳහා කර තියෙන අප්පිච්ච කතා. කවදාකවත් මේ සුඛෝපභෝගීත්වය ගැන හෝ පාරිභෝගිකත්වය ගැන හෝ එහෙම නැත්නම් මේ අල්පේ මහච්ච කතා උලුවාන්තර යෝගාචර මඟාරින්ද කියනවා. කළා කරනව නම් අල්පේච්ච කතාවක් කතා කරන්න. ඒ අල්පේච්චතාවෙකින් විවිධ පැතිවලට යනවා. ඒ අර එදිනදා ජීවිතයේ සිව්පසේ සම්බන්ධව අල්පේච්ච කතුත් තියෙනවා. ඒ වගේම තමයි අධිකම අල්පේච්චතාවය තමන් යමක් සාක්ෂාත් කරලා තියෙනවනම් තමන් ළඟ යම් සීලයක් තියෙනවනම් තමන් ළඟ යම් සමාධියක් තියෙනවනම් තමන් ළඟ ප්‍රඥාවක් විමුක්තියක් විමුක්ති ඥාන දර්ශනයක් තියෙනවනම් කවදාකවත් ඒක අහුවෙන්නේ නැති වෙන විදිහට කතා කරන්න. ඒකට කියනවා අධික මල්පේච්ඡතාවය කියලා. ඉතින් ඒ නිසා යෝගාවචරයා කරනව නම් කරන්න ඕනේ අල්පේච්ඡ කතාවක්. ඒක විවිධ පැති වලට යනවා. ඒක ගොඩක් වෙලාවට ඔය ආර්ය වංශ සූත්‍ර වගේ දේශනාවලදී ගා විස්තර සහිතව කියලා දෙනවා කියන විස්තර කරනවා යෝගාවචරය වෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙනකොට ඒ සම්බන්ධ වෙලා කරන කතාවෙන් අලුතෙන් කර්ම රැස් නොවීමට අලුතෙන් ප්‍රශ්න ඇති නොකිරීමට හොඳම වැඩි තමයි අල්පේච්ච කතාව. ඊගාව සන්තුට්ටි කතා දැනට Tamanට ලැබෙන්න තියෙන දේවල් හෝ ලබාගත යුතු දේවල් හෝ ගැන ආශාභරිත කතාව නැති දැනටත් Taman පිළිලා ඉන්න බවක්. දැනටත් Taman සන්තෝෂයෙන් ගත කරන බවක් කතා කළොත් ධර්මයට ඉදේනවා. කවදා හරි නොලැබිච්ච දෙයක් ගැන අපි අයිතිවාසිකම් පිළිබඳ කතා කරන්න ගියොත් එහෙම නැත්නම් ලැබිච්ච දෙයක තියෙන නරක දේවල් කතා කරන්න කිව්වොත් කවමදාකවත් දුක්ඛ සත්‍ය එළියට ගන්නත් බෑ සමුදය සත්‍යයක් තේරෙන්න ගන්න ගන්නත් බෑ එතකොට Nirodhaයකට කතාව යන්නේ ඒක නිසා සන්තුට්ටි කතාව මේකට කියනවා සම්පත්‍ති කතා කියලා කියනවා. ඒක උනන්දු කරවීම සඳහා සරුවචන් වහන්සේ සඳහන් කරනවා බුද්ධලේකට සන්තෝෂ වෙන්න පුළුවන් කාරණා හතක් අපි බුද්ධෝත්පාද කාලයක ඉපදුනා. ඒක පිළිබඳව අපිට ගොඩක් කිසි බුදු කෙනෙකුට මිසක් ඒක කාටවත් තේරෙන්නේ නැහැ. අපි ඉපදුනේ බුද්ධෝත්පාද කාලෙක. මනුස්සාත්ව භාවයක් ලැබුණා. අපිට ඇහ කන දිව නාසය කියන දේවල් අංග පුලාවක් සහිත මේ ඉන්ද්‍රියම් පිහිටියා. එහෙම නැත්නම් ක්ෂණ සම්පත්තිය ලැබුණා අපිට බණ ඇහෙනවා අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා අපිට ඕනනම් පැවිදි වෙන්න පුළුවන් මෙන්න මේ හත තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සංසාරේ මේ කල්ප ගැන කතා කරනකොට ඊටාම දුර්ලභ දේ මේ ඔක්කොම ලැබිලා මේ ඔක්කොම ලැබිලා තියේදී ඇතෙක් හම්බුණා මට හෙන්දුව හම්බුන්නේ නැහැ කියලා කියන කතා තමයි කියන්නේ මෙච්චර ඇතෙක් මට හම්බෙලා ඉන්නවා ඒක ගැන අපිට දවසට කී සැරේද මතක් වෙන්නේ. අන්නේ මතක් වීමට කියනවා සාසන සම්පත්තිය කියන. අපිට මේ හම්බෙච්ච සාසන සම්පත්තිය ගැන මතකක් නැතුව අපි අතපය විසි කරගෙන අරක දියව් මේක දියව් කිය කියා සටන් පාඩ කිය කියා විදිහ. එතකොට කවදාහක්වත් මේ පුද්ගලයාගේ මූණේ ප්‍රේම ගතියක් එන්නේ නැහැ. එන්නේ දිකතරම එළඹෙච්ච සටන් කාමී ගතියක් ව්‍යාග්‍ර දිනුවක් වගේ ගොරෝ ගොරව ඉඳයි සිද්ධ වෙන්නේ. නිසා සන්තුෂ්ඨ කතාවක් ආවට පස්සේ ඉබේ මේ මනුස්සයාට මේ දුක්ඛ සත්‍ය වගේ දුකට හේතු වෙන තෘෂ්ණාව වගේ ඒකේ නැති බව කියන විමුක්තිය වගේ දේවල් ගෝචර වෙනවා. අර අසන්තුට්ඨිතාවය ආයුධයක් කරගෙන ඒකට හේතුව බාහිරේ හොයාගෙන මේ ගෙනියන ප්‍රයෝගය ඇමරිකාවේදී මේ 2012 දී කියන්නේ සමහරක් අමානුෂික මට්ටමක ඉන්න ජන කොට්ටාශයක් විසින් මානවයා නොමගැරීමට කරන දෙයක් කියලා. ඒගොල්ලෝ ඉදිරිපත් කරන තර්කවල හැටියට බලනකොට ඒකෙත් මොකද්දෝ තියෙන වගේ පේනවා. නමුත් සර්වඥාන්සේගේ ප්‍රකාශනයේ කවදාකවත් එහෙම පුද්ගලකරණයක් වෙච්ච එකක් නෙවෙයි මේ සංසාරේ දුක. ඒ නිසා හැම වෙලාවෙම අපි අසන්තුෂ්ඨතාවය ගැන ඉඳගෙනයි නව නිර්මාණ ගැන කල්පනා කරන්නේ. අසන්තුෂ්ඨතාවයේ තමයි අපිට අභිවෘද්ධියක් ගැන කල්පනා කරන ජවය ලබා ඒක මිච්ඡා සංකල්පයක්. කවමදාකවත් මිනිසියෙකුට මම දැන් ඉන්නේ සතුටෙන් මම දැන් ඉන්නේ පිරිච්ච ගතියෙන් කියලා හිත එන්නේ කලාතුරකින් ආවොත් නව නිර්මාණ අවශ්‍ය නැහැ. ආවොත් අභිවෘද්ධියක් ඕනේ නැහැ. ඕනේ කරලා තියෙන්නේ මේක පවත්තගෙන යන්නයි. ඒක නිසා බුද්ධ학ම වගේ විෂයක් උච්ඡේදවාදයක් කියලා කියනවා නාස්තික වාදයක් කියලා කියනවා මොකද මිනිස්සුයෙකුට දී ඇති සතුට වලින් සතුට වීම ගැන කතා කරලා උගන්වනවා ඒක කියනවා සන්තුට්ටි කතා කියලා ඒක ඉතාමත්ම පුනරුච්චාරණය කරමින් ධ්‍රුවපද මාර්ගයේ අවධාරණය කරනවා ඒ අරිවංශ සූත්‍ර දේශනාවේදී සිවුරක් ලැබුණත් පින්ඩපාතයක් ලැබුණත් සේනාසනයක් ලැබුණත් බෙහෙත් පිළිකරක් ලැබුණත් සන්තුට්ඨෝ හෝති iterator චීවරේන සන්තුට්ඨෝ හෝති iterator පිණ්ඩපාතේන සන්තුට්ඨෝ හෝති iterator සේනාසනේන ආදි වශයෙන් ලදයන් සිවුරකින් සතුට වෙනවා ලදයන් පිණ්ඩපාතයකින් සතුට වෙනවා ලදයන් සේනාසනකින් සතුට වෙනවා iterator චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී ඒ තමන්ට ලැබුණ ලදයන් සිවුර පිණ්ඩපාත සේනාසන ගැන ඒකේ වර්ණ කතා කරන කැටියක් තියෙනවා දීපු කෙනාට ඔහොත ආයකයට හෝ වර්තමාන මොහොතේ Tamanට හෝ ඒකේ ಗುಣ කතා කරනවා. මේ දෙක තියෙනවනම් ඒ මිනිස්යාට පිරිච්ච ගතියක්, සම්පත්‍ති කර ගතියක්, සන්තුෂ්ටි කර ගතියක් ඇති වෙනවා. ඉතින් මේක තිබුණාම ඒ මනසට එච්චර කතා කරන්න දෙයක් නැහැ. දැන් තමන්ට අවශ්‍ය දේ ලැබිලා තියෙනවා. මොකද ඒ තරමකට ලැබිලා නැති දසදහස් ගණන් මිනිස්සු ඉන්නවා. මිරිවැඩි සංගලක් ඉල්ලා ඇඳිවමි දෙපා නොමැති ඔබ දකින්න තුරා කුංකුම අංජන ඉල්ලා ඇඬුවමි දෙයස් නැති නොමැති ඔබ දකින්න තුරා කියලා රබින්ද්‍රනාත් tagore කියනවා අපිට සපත්තු දෙක හොඳ නැහැයි කියලා අපි මේ අඬන්නේ කකුල් දෙක නැතුව පස්සෙන් යන මිනිහෙක් දැකපු දවසට තමයි දකින්න කන් තමයි ඒ මනසට සපත්තු නැති කකුල් ඒ මනස කාට කියන්නේ අපිට මේ ඇස් දෙකට අංජනේ මදි කියලා අපි අඬනවා. හොඳ හොඳ જાති නායක නමුත් පොට්ටෙක් ටකු තමයි තේන්නේ මේ මනුස්සයා මොනවද ඉල්ලනවා ඉල්ලලා අඬන්නේ. කුකු මංජනිලා අඬන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ මේ අපේ ජීවිතේ මේ අට කරගෙන තියෙන මුස්පේන්තු කාලකන්ණි තුප්පහි මේ අසන්තෘප්තතාවය මේක උතුරලාම දාන්න. ඒ කවදාකවත් සමාජය අපිට උගන්වන්නේ නැහැ. සමාජය අපිට උගන්වන්නේ මනෝ නිර්මාණ කරන්න කියලා. ප්‍රගතිය ගැන කල්පනා කරන්න කියලා. දැනට තියෙන අඩුපාඩුකම් බලන්නේ කියලා. මේවා තමයි මුළු පත්තරේ පුරාවටම තියෙන්නේ. මේවා තමයි දවස පුරාවට රේඩියෝ එකේ ඇහෙන්නේ. මේවා තමයි ටෙලිවිෂන් නාලිකා 100ක් බලුවත් තියෙන්නේ. කවදාකවත් නැහැ ඇති කියන එක. කවදාකවත් නැහැ සන්තුට්ටි කතාවක්. ඉතින් මේ සියල්ල අතහැරලා ගිහි ගිය අතරපු භික්ෂුව ලැදයන් සිවුරකින් ලැදයන් පිණ්ඩපාතයකින් ලැදයන් සේනාසනක ඉස්සල්ලාම වතාවට සතුටු වෙන්න පටන් ගත්තාට පස්සේ එයාට තියෙන ප්‍රගතිය වෙන්නේ ඊට පස්සේ මේ භාවනා ප්‍රතිපදාව තමයි. ඒකේ අඩුවක් පාඩුවක් දකින්න ගතියක් තියෙනවා නම් මේ චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස කියන එකේ ඒ පුද්ගලගේ හැම වෙලාවෙම හිත යන්නේ ලාභයට සත්කාරයට සම්මානට සිලෝකයට තමයි. ඒක නිසා බුදුරජාණන්සේ උපසම්පදා මාලකේදීම වික්ෂුන් වහන්සේට කරණීය හතරක් අකරණීය හතරක් කතා කරලා කියනවා මං බලට පොරොන්දු වෙන්නම් මහණෙනි අත ගහලා පොළවේ අත ගහලා දూరు වෙන්න පොරොන්දු වෙන්න උඹලට කවදාකවත් පින් පාංශකූල සිවුර හිගයක් වෙන්නේ නැහැ පාංශකූල සිවුර දරාපල්ලා ඒක තමයි උත්තරම දේ ඒක ඕන තැනක හොයාගත්තා කි වීදියේ විසිකල තියෙන රෙදි කැල්ලක් ගනි සෝනට ගිල්ලා මිනිහක් පොතල් තියෙන රෙදි කැල්ලක් ගනි අරගෙන ගනි ඒක තමයි හොඳම දේ ඊට අමතරව චැලෙන්ජර් කියයි, කොටන් කියයි, CIC කියයි සූර්ජාති තියෙනවා. ඒ උඹලගේ පෙරබිනට ලැබෙයි. නමුත් ඒක බාධාවක් කරගන්න එපා. මම උඹලට සාහිත වෙනවා. පින් පාංශකුල සිවුර තියෙනවා කියලා. ගණින් පාත්‍රය ඉලිට බහපං උඹට පින්ඳ පාත්‍රය ලැබෙයි. ඒක බුද්ධ භෝගේ. ඊට වැඩිය මොනම දෙයක්වත් හොඳ නැහැ. නමුත් උඹලට ආරාධනා බත් ලැබෙයි, ගෙට ගෙවිදිනවා කියලා බත් ලැබෙයි. ඔක්කොම අතිරේක ලාභ. ගහක් වලට ඵලයන්, කිරිගුහාවකට ඵලයන්, කකුල් ධනෙ දෙක තෙමෙන්නේ නැත්නම් ඕක ඉතල භාවනා කරපන්. හොඳයි. එහෙම නැත්නම් වලට පළ දෙකේ ගෙවල් හම් වෙයි. පළ හතරේ ගෙවල් හම් වෙයි. තට්ටු ගෙවල් හම් වේවා පෙරපිනට කියලා හිතපන් නමුත් අර බුදුහාමුදුරෝ දෙන අඩුම ලංසු අමතක කරන්න එපා. පූචිමුත්ත බේසජ්ජේ පාවිච්චි කරපන්. ඒක තමයි හොඳ මේක. ඊට හම්බලට හොඳ හොඳ බෙහෙත් හම්බ වෙයි. ඒක නෙවෙයි ප්‍රශ්නේ. ඒක බාධාවක් කරගන්න එපා. පූචිමුත්ත බේසජ්ජයන බෙහෙත් කරගනි. මේ හතර කියන්නේ සාක්විති රජවෙන්ට පණති ශක්තිය තිබිච්ච බුදු කෙනෙක්. ඒකල ලෝකේ ඉන්න හතර වංශෙම පැවිදිච්ච ඔක්කොටම පැකිලීමක් නැතුව කියන හොඳම දේ පින්නපාතේ හොඳම දේ පාංශ කුල සිවුර හොඳම දේ ගහක් මුල හොඳම දේ පූචි මුත්තු බෙහෙත් කියලා අද මේ වෙනකන් කාටවත් බෑ ඒකට වචනයක් කතා කරන්න. කතා කරපු හැම කෙනෙක්ම හැඳි ගෑවිලා ගිහිලා තියෙනවා කියලා මතක තියාගන්න සාසනීය ඉතුරු වෙන්නේ මේකේ. ඒ මොනවාක්වත් නෙවෙයි සතුට. ලහද දෙයින් සතුට වීම දන්නවනේ ඒක කියනවා සන්තුට්ටි කතා. ඒ වගේම කියනවා විරිය ආරම්භ කතා කියලා. මොකද කොච්චර දෝ කරුණ තියනවා හිත වැටෙන්නේ. පශ්චාත්තාප වෙන්න බෑ කියන්න මට භවණ හරිනෑ කියන්න පාරමිතා පිටුල නැහැ කියන්න ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැහැ කියන්න මේ ගුරුවරයා හොඳ නැහැ කියන්න මේ කර්මස්ථානේ හොඳ නැහැ කියන්න අපිට ලයිට් කපලා ජෙනරේටරේ සද්ද ඇහෙනවයි කියන්න අනන්තවත් කර්ම තියෙනවා මේ තියේද්දිත් නෑ මම මගේ භාවනා වෙලා මම පරියන්කේ කරනවා. මම මගේ වෙලාවේ සක්මන කරනවා. මම මගේ වැඩ කටයුතු කරනවා කියලා කියනද හැම වෙලාවෙම විරිය ආරම්භේ ආරම්භන ලද වැර ඇති කතා කරන්නයි කියනවා. ඒ කරපු කෙනෙක් ඇසුරු කරන්නේ. එහෙම නැත්තම් එකතු වෙලා ඒ අඩුපාඩු ගැන කතා කරන්න පටන් අරගත්තොත් ප්‍රධානම කපල යන්නේ ඊගාවට කළ යුතු කාලසටහන පස්සට දාන එක තමයි. කවුරුවක්වත් ඒකට මේ වීර්ය ආරම්භ කතාව දන්නේ නැති කෙනෙකුට ඒ වැඩ පිළිවෙලක් ගෙනියන්න බෑ. කොච්චර දෝ කරුණු තියනවා කොච්චර සැලසුම් කරත් අඩුපාඩු ගන්න. ඒ මොනවා තිබුණත් විරි ආරම්භ කතා අමතක කරන්න එපා. කරනවනම් විරි ආරම්භ කතා කතාවක් කරන්න. අනිත් එක පවිවේක කතා. එහෙට අපි හම්බුවෙමු අතෙන් යම් මෙතෙන් යම් කියලා ඒ කිසිම මොනම විදියකින්වත් තමන්ගේ විවේකයට බාධා වෙන මොන දෙයකටවත් බහ දෙන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න මේ ලෝකේ ලබන්න පුළුවන් උත්කෘෂ්ඨම සැපේ තමයි විවේකය. අපි මේ ඊවල දොරවල් වල හම්බ කරපු මෙතෙක් හම්බ කරපු සියලුම දේ අපිට නැතිලා තියෙන විවේකේ තමයි. හම්බ කරනවා වැඩි කරන්න වැඩි වෙන්න වෙන්නේ මොකද්ද? ඒ සියලුම දේවල් අපිව ටැක්ස් කරනවා. අපෙන් අවධානය ඉල්ලනවා. අපෙන් උරතලේ ඉල්ලනවා අපෙන් මාසික කුලිය ඉල්ලනවා මේවා සුද්ධ පවිත්‍ර කරන දූවිලි පිහන්න ඉල්ලනවා මේවා අතපත ගහන්න කියනවා ඒ නිසා එන්නේ එන්නේ එන්නේ සිද්ධ වෙන්නේ අවිවේකේ නැති නිසා කරනවා නම් විවේකයේ හම්බ වෙන කතාවක් කතා කරන්න ඔය මොන්න දානයක්වත් නැතුනට කමන්නේ තමන්ට විවේකයේ දෙන කතා ඒ වගේම අසංසග්ග කතා දෙදෙනෙක් දෙදෙනෙක් එකතු වීම සඳ කතා කරන්න එපා සංසර්ගය කියලා කියන්නේ සමාජශීලී වීම. සමාජශීලී වීම සඳහා කරන සෑම කතාවක්ම විපස්සනාට විරුද්ධයි. කමෙන්ඩ් කරන් තින්නේ ඒ සංසග්ගය වෙනුවට අසංසග්ග කතා. ඒක සඳහා හොඳම සූත්‍රය මට මගේ ගිහි කාලේ මට කියලා දුන්නේ සුත්ත නිපාතේ තියෙන කක්කවිසාන සූත්‍රය. ඒක පසුකාලීන ආචාර්යවරු කියලා තියෙනවා මේ භාවනා කරන අය සඳහා නෙමෙයි ඒවා කියලා තියෙන්නේ පසෙයි බුදු වීම සඳහා ප්‍රාර්ථනා පිරුණු බෝසත්යන් වහන්සේලා ඒ කතාවක් කියලා කියලා තියෙනවා ඒකෝක උනත් ඒකේ ગાථා බර ගානක් තියෙනවා ඒකේ නිතරම කියනවා අනිවීමේ වටිනාකම ඒකේ කියනවා ලෝකේ ඉන්න හැම සතෙකුටම අං දෙකක් තියෙනවා තනි අඟ තියෙන එකම සතා කංග වෙන නිසා තනි කංග වෙනගේ තනි අඟ වගේ වෙයන් කියලා ආමන්ත්‍රණා හෝති සහාය මජ්ජේ ගමනේ තානේ වාසේ තානේ ගමනේ චාරිකාය අනබිජිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේ එකග්ග විසාන කප් ඔබ හිටගෙන හිටියත් ඔබ ඉඳගෙන හිටියත් සක්මන් කරත් ගමන් කරත් උඹට ආමන්ත්‍රණ ලැබෙයි යාළුවන්ගෙන් ආමන්ත්‍රණා හෝති සහාය මජ්ජේ පිරිසක් එක්ක ඉන්නකොට බත් කකා ඉඳද්දිත් කතා කරනවා වැසිකිළියෙන්ද දොට් තට්ටු කරලා කතා කරනවා. ඒකයි අපේ යාළුවන්ගේ තියෙන තද බල යාළුකම. ඒක නිසා ආමන්ත්‍රණා හෝති සහාය මැජ්ජේ පිරිසක් මැද ඉන්නකොට වාසේ නිකන් ඒ නිසා වාසෙදී ථානේ ඉඳගෙන ඉඳද්දී ගමනේ චාරිකාය. අනබිචිතං සේරිතං පික්කමානෝ අනී වට හිත නරක කරගෙන ඔබ අභිජ්ජා දෝමනස පහල නොකිරීමට නම් ස්වෛරී භාවයේ පතන්න නම් ඒකෝචරේකග්ග විසානකම් තනි කංග වේනගේ තනියම වගේ තනි වේයන් කියලා මම රස්සාව කරන කාලේ මගේ දොරේ ගහලා තියාගෙන හිටියේ මම ඕක තමයි. මම උදේ 4ට නැගිටපුවම රෑ 10 වෙනකන් සිකියුරිටි එකෙන් එනවා මාස්ටර් එක ගන්න එනවා කවුරු ආවත් මාව හම්බෙන්නේ නෑ. ඒ නිසා මම ගහලා තිබුණා මට අවශ්‍ය කරලා තියෙන විවේකය කියලා ඒත් කියලා තිබුණා දවසක කඟ වේනට අන් දෙකක් එයි කියලා. ඔක කවදා හරි දෙක වෙනවයි කිව්වා. පුදුමාකාර අභියෝගයක් කරා මට තනි ජීවිත ජීවිතයක් ගත කරන්න බෑ කියලා. මොකද ඒ තරම්ම සමාජශීලී සතෙක්. ඒ තරම්ම වැඩකට බැස්සොත් එහෙම අය කාටවත් කරන්න තියන්න කඩාගෙන යනවා. ඉතින් හුඟව දෙනෙක් හිතුවා මේ සියරම වේග Java මම සාර්ථක විවාහ ජීවිතයක් ප්‍රාර්ථනාවෙන් හොඳ මනමාලියක් හොයන කෙනෙක් තමයි කියලා. හැම කෙනෙක්ම හිතුවේ කඟ වෙනගේ අඟ දෙක වෙයි කියලා. උනේ නැහැ. එහෙමම වෙන්න ඕනේ නැහැ. කවුරු හරි හිතනවා නම් ඒකට සහායකයක් අවශ්‍යයි කියලා තණ්හා දුතියෝ පුරිසෝ. පුරුෂයාට දෙවන්න වෙන්නේ තණ්හාව තමයි. මේ මුළු සංසාරෙම අපි ගමන් කරන්නේ තණ්හාව දෙවෙනි කරගත්තා වූ පුරුෂේ. ඒ තණ්හාව තමයි අපි මේ සුඛෝපභෝගී වස්තු නෑදෑයෝ භවභෝග කියලා නිරූපණය වෙන්නේ තණ්හාව තමයි. ඒ වුණත් කමන්නේ ඒකට බැඳීමක් නැතුව ගත කරනවා නම් තනි කංග වෙනගේ තනියම වගේ ඉන්න පුළුවන්. ඒක නිසා මේ සංසර්ගය පිළිබඳව එහෙම නැත්නම් එකට ඇලි බැලි ගත කිරීම පිළිබඳව බුද්ධ ධර්ම සෑහෙන්න දොස්සහනා කරනවා. මොකද මේකේ නිතරම ਸਰුවචනසේ සඳහන් කරලා තියෙන්නේ ධම්මීවා කතා අරියෝවා තුන්නී භාව. කරනෝ නම් ධර්ම කතාවක් කරපන් නැත්නම් ආර්ය තුෂ්ණී භාවයට ඉඩ දීලා නිස්සද්ද වෙනවා. ඉතින් ඒක නිසා මේක මේ බම්මන්නන්ගේ කතා නොකර ඉන්නන්ගේ බුම්මගෙන ඉන්න කට්ටියගේ ආගමක් කියලා අනිත්‍ය වගේ භජන් තියෙනවා මෙතනින් යාදිනේ හැලී තියෙනවා নানা ආකාර තියෙනවා. ඉතින් අපිත් දැන් හදාගෙන දිනවා බෝධි පූජා. ගෙජ්ජි හොල්ලනවා, බෙර ගහනවා, নানা ආකාර දෙල්ලම් හදාගෙන තියෙනවා. මොකද අර ආගමේ තියෙනවා මේක නැති වෙච්චාම අපිට ඒ ආගම් වලට උත්තර දී ගන්න බැරි වෙයි කියලා. ඔය හොඳට මතක තියාගන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ කිසිම තැනක ඔය විකාර මොකක්වත් විලා නැහැ. අඩු ගානේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා. ලංකාවේ රහතන් වහන්සේලා වැඩ හිටියයි කියලා නටබුන් තියෙන සීනාසන වල බුදුගයක් තිබිලා නැහැ. හොඳට මතක තියාගන්න. බුදුගයක් තිබිලා නැහැ. බුදුහාමුදුරුවෝ වැඩ ඉඳලා තියෙන පපුවේ තමයි. දැන් හැම කුටියක් ගානේ බුදුගේ බුදුගෙවල්. හැම ගියක් ගානේ බුදුගෙවල් බුදුරජාණන් වහන්සේ වැසිකිළියෙත් තියාගෙන. ඇඳුම් ගලවන තැනක් තියාගෙන. ඇඳුම් අඳින තැනක් තියාගෙන. මේක මම හිතන්නේ එච්චර මේ භවිවිකීතාවය ගැන අසංසග්ගතාවය ගැන කතා කර බුදුහාමුදුරන්ට කරපු ගෞරවයක් කියලා. දවසක් කුමාරතු ගුමුනි දාස් මහත්තයා එවන් සෛත්‍ර බුද්ධ අහංකාරයක් නෙවෙයි වෙසක් දවසේ ගියාලු මේ පන්සල් තියනකොට මේ බෝධි පූජාව ඉවර වෙලා බණ පටන් ගන්නවා බුදුගේ දොර වහලාලු තිබුණේ කොහොම හරි සමමල් දෙකක් අරලා සාක්කුවේ දාගෙන ගිහිල්ලා බලනකොට දොර ඇරලා බලනකොට ඇතුලේ පහම් පත්තු කරලා හඳුන් කూరు පත්තු කරලා බෝධි පූජාව තියලා බුද්ධ පූජාව පහන් තියලා හුස්ම ගන්න බැරිලු කාමරේ ඇතුලේ. එලිපත්‍රේ කකුල තියලා දොර වහලා පස්සෙන් පස්සට ගියා. ඒතර බුදුහාමරවල මොකද කුමාර දාස පස්සට යන්නේ කියලා වුණා. ඊළඟට ගලු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විවේක වගේ විවේකයට කැමැති පිරිසුදු වාතයට කැමැති මේ වගේ මිනිසෙකුට තියා මිනි මරුවෙකුටවත් මේ අපරාධ කරන්න වටින්නේ නැහැ කිව්වා. ඔබ අංශ කාමරයක් ඇතුළේ දාලා පහම්පත්තු කරලා හඳුන් කුරුපත්තු කරලා වහලා මේකේ මැස්ස වහලා කූඹිය වහලා මේ පූජි පූජාවේ පහම් මල් පුරවල ඔබ අංශට එළියට බහලා යන්න පුළුවන් දෝ ඉස්සරහා තියෙන මේ මල්ලාසනින් කියලා. ඊට පස්සේ කළු කුමාරතුංග කලබල වෙන්න එපා. මම දුෂ්කර ක්‍රියා කරන කාලේ ඔයිට වැඩි බින්දවලා තියෙනවා කිව්වා. ගොඩාක් මේ දුෂ්කරතාවයේ විඳවලා තියෙනවා. ඒක නිසා මේක නෙවෙයි මගේ ප්‍රශ්නේ. අර මං කිව්වා මං කිව්වා කියලා අර හාමුදුරු කෙනෙක් කියන පචහෙනකොට නම් මට කනගාටුයි කිව්වා. මෙව නම් ඉඳගෙන ඉන්න පුළුවන් කියලා. නිසා බුදුරජාණන් වහන්සේට අවශ්‍ය කරලා තියෙන උන විවිධ. ඕක දෙන්න. ඕක දෙන්නේ නැතුව අවුස්සලා කෝලම් කරලා විකාර කරලා භාවනාවක් හරියන්නේ නැහැ. ඒක නිසා ඒක නම් ඉතින් සම්පූර්ණ වචනයටම සම්බන්ධ දෙයක් නෙවෙයි. නමුත් වචනට සම්බන්ධයි මේ අසංසග්ග කතා. සාමූහික වශයෙන් අපි දැන් මෙතන සාමූහිකව තමයි කරන්නේ. අපි මේකට ශූන්‍යාගාරය කියනවා. අපි පොරොන්දු වෙනවා අනික් කෙනාගේ විවේකී රකින්න. අපි පොරොන්දු වෙන අනික් කෙනාගේ පිරිසුදුකම රකින්න. අනික් කෙනත් එක්ක අරතරයක් තියාගෙන ජීවත් වෙන්න. එහෙම ඉන්නවනම් ලක්ෂයක් එකක් කමක් නැහැ. ඒකේතොට සංසග්ගයකට වැටෙන්නේ නැහැ. එතකොට ඒක පවිවේකතාවයට වැටෙනවා. ඒ නිසා මේ විදිහට විරි ආරම්භ කතා, සන්තුට්ටි කතා, අවිවේක කතා, අසංසග්ග කතා, ඒ වගේම සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. ඒ වගේම කතා කරනවා නම් කතා කරන්න දුස්සීල වෙච්ච දේවල් ගැන හෝ තමන්ගේ දුස්සීලයක් ගැන හෝ අනුන්ගේ දුස්සීලයක් ගැන කතා කරන්න යන්න එපා. ආරාධනාවක් ආවොත් අධිකරණයක් වශයෙන් ගන්න නැත්නම් කාගවත් දුස්සීලයක් ගැන කතා කරුවට කවදාකවත් පිනස් සිද්ධ වෙන්නේ ඒ වෙනුවට ඒ කෙනෙක්ගේ තියෙන ಗುಣ පැත්ත බලන්න. සිල්වන්ත පැත්ත බලන්න. තමන්ගේ තියෙන කොච්චර දෝ වැරදිච්ච දේවල්. ඒව ගැන කතා කර කර හිටියට ඒව කතා කරන්න ඕනේ මේ ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා සුද්ධ කරන අදහසේ. එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන දුස්සීලයක් තියෙනවා නම් ඒ කතා කරලා මේ මනුස්සයාට යහගුණයක් හැදෙන පැත්තක් ගැන කතා කරන්නේ නැත්නම් ඒ දුස්සීල ගැන කතා කරන කෙනෙක් තියෙන්නේ මෙහෙව් දුස්සීල සමාජයක අසවලා සිල් රකින්නවනේ. අසෝලා පුළුවන් ප්‍රමාණයෙන් මේක රකින්නවනේ කියලා ඒකට කියනවා අටුවාචාර්යින් වහන්සේලා සක්‍රදේවේන්ද්‍රයත් එක දවසක් රතේන් බහැලා මිනි ඔටුන්න නමනම වැන්දලු පොළව දිහා. එතකොට මාතලි යවවලු ඇයි කියලා. මෙච්චර මේ දුස්සීල ලෝකේ සමහරු පංචිල් පද රකින්නවා. මං අන්නේ පංචිල් පද රකින්න ගිහියන්ටයි මේ වඳින්නේ කියලා. ඒ නිසා කවුරු හරි කමක් නැහැ. Tamange ශක්ති ප්‍රමාණයෙන් ශීලයක් රකින්නවා නම් ඒක ගැන කතා කරුවා කමක් නැහැ. ඒ වගේම කාට හරි සමාධියක් ගැන අවික්ෂිප්ත භාවයක් ගැන එහෙම නැත්නම් හිත නොසන්සුන්ගමක් නැතිකම ගැන කියනවනේ ගැන කතා කරලා තමයි. එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් ප්‍රඥාවක් ගැන ප්‍රඥාව කියලා කියන්නේ මේ නව නිර්මාණ හෝ ප්‍රගතිය නෙවෙයි මේ කෙලස් කපන්න තියෙන හැකියාව. මේ තනං ලෝකේ කෙලස් වඩන්න කටයුතු කරද්දී මෙන්න මේ විදිහට කෙලස් කපන්න වැඩ කරන ප්‍රඥාවන්තයෝ ඉන්නවා. ඒක ලෙවල විමුක්තිය කියලා කියන්නේ යා ඒකෙන් කෙලපැමිණිලා යා ලබලා තිනවා සාක්ෂාත් කරගෙන තිනවා මේ ජීවිතේදීම ඒ මාර්ගඵලයක් ඊට පස්සේ විමුක්ති ඥාන දර්ශන කියලා කියන්නේ ඒක නැවත නැවත සමාදින්න පුළුවන් තරමට මෙයාක වශී කරගෙන තියෙනවනම් ඒක කල යුතු කතාවක්. එහෙම නැතුව දුස්සීලයන් ගැන කතා, සමාධිය නැති සමාධිය නැතිවීම ගැන කතා, ප්‍රඥාව නැතිවීම කතා, කද්දාකවත් කරන්න බෑ. කමඨාන් සුද්ධ කරනට හොඳට මතක තියාගන්න කවදාකවත් තමන්ට කමටහන ඉල්ල වෙච්චි නැති වැරදිච්ච පෙරදිච්ච මොන්නම දෙයක්වත් කමටහන් වාර්තාවේ මුලට දාන්න එපා. දැම්මොත් මුස්පේන්තු. කමටහන සුද්ධ වෙන්නේ මේ මේ භාවනාවක් නෙමෙයි කතා කරන්නේ. ඒ නිසා කමටහන් සුද්ධ කරන්න ගියාම මේ බුරුමේ පඬිස්සවාසි කියන්නේ ඊයේ කමටහන් පෙරේද කමටහන් සුද්ධ කරපදන්ලා අද දක්වා හොඳටම භාවනාව හරියට විස්තර කියන්නේ. සක්මන් කරනකොට හොඳටම හරියට විස්තර කතා කරන්න කියනවා. එතකොට අල්ලතැයි. අපේ තියෙන්නේ කමඨහන් කතාවකුත් නෙවෙයි අල්ලපු gederin කතාව පටන් අරගන්න. එනතන අවුරුද්දකට ඉස්සර කතාවක් පටන් අරගන්න. අරගෙන එන විස්තරයක් කියනවා. විනාඩි 5යි නම් තියෙන විනාඩි 7ක් යනවා ඉන්ට්‍රොඩක්ෂන් එකට. මම මෙහෙම භාවනා කරලා තිනවා මට මෙහෙම කරලා තිනවා ඉතින් කරවන ඉන්නවා මම දැකලා තිනවා ඒ පන්දි ස්වාමීන් වහන්සේට නිින්ද ඇටරෝ. යෝගාවචර පිටරට ඉඳලා ඇවිල්ලා පට්ටන්දරේ කියනකොට කරබන බුදියාගෙන ඉන්නවා. කියලා වැඩක් නැහැ කියලා තියෙනවා කොච්චරද මේ හිත සතිය එළඹිච්ච තැනකින් පටන් ගනින් කියලා කතාව. මොකද මේක නැති දෙයක් නේ. මේක හරිය තැනින් පටන් ගන්න. නමුත් අපේ තියෙන මේ මේ වචනියේ එහෙම නැත්නම් මිච්ඡා වාචා කොච්චර රිංගල් තියෙනවද හරි කැමැති වැරදිච්ච එකක් කියන්නේ. මොනවා හරි දවසේ වෙච්ච නරකම දෙයින් තමයි කමඨාන් සුද්ධ කරන්න පටන් ගන්න. ඒක කවදාකවත් ඒ ගුරුවරයා දන්නවා හැරෙනකොටම මේ මිනිස්යා මේ භාවනා පිළිබඳව නිසි සකස් වෙච්ච මානසිකත්වයකින් නෙවෙයි ඉන්නේ කියලා. එමුත් මේ මිනිසගේ මානසිකත්වය හෙලි වෙනවා. මේ ඇමරිකාවෙන් ආපු ප්‍රොෆෙසර් කෙනෙක් සයඩොට කමඨාන් සුද්ධ කරනකොට එයා ලියාගෙන ආවලු විස්තරයක් මම අහවල් විශ්වවිද්‍යාලයේ මෙහෙම PhD දෙකක් තියෙනවා මම උගන්වන්නේ මේකයි මම ඇවිල්ලා මේ බුරුමිට ආවේ ඉස්ලාම් වතාවට ආසියා කරේට ආවේ එනකොට මට ජෙට් ලැග් එක තිබ්බා මට ඊයේ නිින්ද ගියා ඒක නිසා අද ඉඳලා කරගෙන යනවා කියලා ඉතින් ටිකට විස්තරේ පට්ටන්දරේ කිව්වලු කියන සායතෝ කටකොණක් ඇද කරලා කිව්වලු යෝගාවචරයක් වෙන්න බලන්නේ කිව්වා ඔය පට්ටන්දර කතා කරන්නේ නෙවෙයි මෙතන ආවේ උඹට දීලා තියෙන උපදේශයක් පිම්බෙනකොට බිම්බීම් බලපන් හැකිනකොට හැකිලීම් බලපන් වම තිනකොට වම බලපන් දකුණු තිනකොට දකුණු බල එතනින් පටන් ගන්නවා තව මිනිස්සෙක් කිව්වලු මම කවදාකවත් නැතුව භාවනා කරන්න යනකොට මට පෙර ආත්මේ හම්බුණා. ඒ පෙර ආත්මේ අම්මා මෙයා, තාත්තා මෙයා, මම මෙයා මේ විස්තර කතා කරන්න යවවලු දිගට යනකොට පස්සේ මේක පිම්බෙන වෙලාවදී ඒක දැක්කේ හැකිලෙන වෙලාවදී කියලා. ඉවරයි. අපි කතා කරන්න ගියාට කවදාකවත් එල්ලෙට කතා කරන්න දන්නේ නැහැ. කොච්චර රාමු හදලා දුන්නා හැබැයි ඒකට තරහ වෙන්නත් නරකයි. ගොඩාක් අනුකම්ප කරන්න ඕනේ අර පොඩි දරුවෙකුට බහ තෝරනකොට වගේ නැවත නැවතත් කතා කරලා මේ කමඨාන් සුද්ධ කරනොත් Tamanට හරි ගිය හොඳ තැනින් පටන් ගන්න. එතකොට ඒක පාරනෝ ටක් ගාලා අහුවෙන මේ මිනිස්සයා මේ ඉස්සරහට යන්න දන්නවද? Tamanගේ ක්‍රමසහවිදි පාවිච්චි කරන දන්නවද? උපදේශ පාවිච්චි කරන දන්නවද කියලා. ඒ නිසා සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා කියලා කියන්නේ ඒ කමඨාන් සුද්ධ කරනකොට හෝ වෙන කෙනෙක් එක්ක කතා කරනකොට ඒ මනසට විරිය ආරම්භ වෙන විදිහට කතා කරන්න. ඒ මනසට මේ සමාජශීලී වෙන්න නැතු උඹේ වැඩක් බලන් අනි කියන එක දැනෙන විදිහට කතා කරන්න. ඒ වගේම මේ මනසට ඔය තියෙන දේ කල්පයකට හම්බෙච්ච නැති සංසාරේ හම්බෙච්ච විශාල දෙයක් මේ. ඒක නිසා මේක දිනු කරපන් මේක ලොකු සම්පත්තියක්. මේට වැඩිය මේ මේ සන්තෝෂ වෙන්න දෙයක් නැහැ කියන එක තේරෙන්න කතා කරන්න. නිසා සර්වචන් වහන්සේ ඉදිරියට සාමාන්‍ය පුද්ගලෙක් පැමිණුණොත් කිසිම ආගම ධර්මයක් දන්නේ නැති උන්වහන්සේ ක්‍රම හතරකට තමයි මේ පුද්ගලයා මෙහෙවන්නේ සන්දස්සේති සමාදපේති සමුත්තේජේසි සම්පහන්සේති කියලා. කිසියම් බුද්ධ ආගමකට සම්බන්ධ නැති මිනිස්සු කැල වැන්දොත් ඒ මනුස්සයාට සන්දස්සේති මනුස්සයාට පෙන්නනවා කරකෝල බුදුරජාණන්සේ පෙන්නවා දැන් තමන් ඉන්නේ බුදු කෙනෙක් ඉස්සරහා ඒකලා පෙන්වනවා මේ කල්ප ගානකට හම්බ වෙන්නේ නැති වැඩක් සම්දර්ශනය කරලා පෙන්වනවා ඔබ දැනගනින් මේක හම්බෙච්ච චිත්තක්ෂණේ පාවිච්චි කරගත්ත වැඩක් නැහැ කියලා ඒ මනසට පෙන්වනවා සිටියමක ඇඳලා සංසාරේ අපි කොච්චර කාලයක් ඕනද සත්පුරුෂයෙක් දකින්න කොච්චර කාලයක් ඕනද බුදු කෙනෙක් දකින්න ඒක බුදු කෙනෙක් බව දන්නේ නැත්තම් ඉතර ඔක්කොම කරපු ඉවරයිනේ නිසා සරුවචනාංශගේ ක්‍රමේ සම්දර්ශනය කළා පේනවා. ඊට පස්සේ සමාදක සමාදපේතිය මිනිසයා සමාදම් කරනවා. දැන් බුදුජානනාංශයට පේනවා. මේ මිනිසයා මේ සංසාරේ ගිහිල්ලා හම්බෙන් බුදු කෙනෙක් ඉදිරියට ආවා. ඒත්තු කන්නවට මේ මිනිසෙක සමාදම් වෙන්න දන්නේ මගේ ජීවිතේ හම්බෙච්ච වටිනා අවස්ථාවක් මේක. වටිනා ක්ෂණ සම්පදින්ස මේ මිනිසයාට නිකන් අර පොඩි ළමයෙකුට සුභාෂිතයක් කියලා දෙන්නා වගේ අර මිනිසාට කියනවා මිනිස්සුව දැන් ඔය හම්බෙලා තියෙන කොඹ සාදු කිව්වේ නැත්තම් ඔබ සමාදන් වුණේ නැත්නම් ඔබ මේක අනුමත කරේ නැත්නම් ඔබට මේකේ බුද්ධියක් නැහැ. ඒ නිසා සමාදන් වයන් කරපන් කියලා ඒක අර වඳින්න දන්නේ නැති මනුස්සයට කියලා වන්දව ගන්නවා වගේ පේන්නේ නිකන් මේ වැඳුම් ගන්න කරන කතාවක් වගේ. නැත්නම් මට මේ ගරු කරපන් කියලා කියන්නේ මේ යාළුව ගරු නම්බුලන්න කරන එක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා කාගවත් ගරු නම්බුවක් ඕනේ නැහැ. බුදුරජාණන් කාගවත් වැඳුමක් ගන්න ඕනේ. නමුත් මේ වැඳිල්ලෙන් මේ මනුස්සයාට වෙන සේවය බුදුහාමුදුරන තරම් මේ ඌරට මේ මෝඩයට මේ තකතිරුවට තේරෙන්නේ. ඉතින් මේ මිනිස්සු ඌරබූරුව කරන්න යන්නේ නැහැ. උට ඒත්තු ගන්නනවා සමාදම් කරනවා. ඊට පස්සේ මේ මිනිස්සයාට යම් උනන්දුවක් ඇති වුණොත් අඩේ මම මේ කාලයකට පස්සේ බුදු කෙනෙක් ඉස්සරහින් ඉන්නේ මම දැන් මේක අඳුරගත්තනේ කියලා සන්තෝෂයක් ආවට පස්සේ තමයි සමුත්තේජනයක් කරන්න කියන්නේ බුදු දැක්කට බුදුන් දැක්කට ඔබ සීල් රකින්න ඕනේ බුදුන් දැක්කට ඔබ සමාධි වඩන්න ඕනේ ඔබ ප්‍රඥා කරන්න ඕනේ කියලා ඒ මනසට කියනවා මෙතෙන්ට ආව මිනිස්සෙක් විතරයි තමන්ගේ අත්ත්ව කුසලයේ වැඩ කරන්නේ අත්ත්ව සිද්ධිය කරන්න නිසා උඹට මට දැන් කියන්න පුළුවන් උඹ මෙන්න මේ ටික කරන්න ඕනේ කියලා. ඒ කියනකොට මේ මිනිස්යාට විශාල බහාරයක් ඔලුවට එනවා. දැන් සිල් ලකින්න එපායි, සමාධිය වඩන්න එපායි, ප්‍රඥා වඩන්න එපායි. අන්න ඒ වෙලාවේදී මේ මනුස්සයාට පිටට තට්ටු කරලා වගේ සම්පහන්සනය කරනවා. මේ පියවරේ ඔතින් ඩාවට පස්සේ ඔය ඉස්සරහා පියවර තිබ්බේ නැත්තම් ඔය සමාදන් වෙච්ච එකකින් වැඩක් නැහැ. ඒක නිසා හිත උනන්දු කරගන්නයි කියලා මමත් ওই පාර තමයි යාවේ. ගියේ ඔක්කොමලත් ওই පාර තමයි කියලා මේ මිනිස්යාට අර ඊතුරු වැඩ කටයුතු කරගෙන යන්න වීරිය සන්තුට්ටි භාවයේ ඇති වෙන කතාවක් කතා කරන්නේ. ඒක නිසා බුදුරජාන් වහන්සේ දැන් කියනොන මිෂනාරි සේවාවල් නෙමෙයි කරේ. මේ කවුරුත් බුද්ධ ආගමට හරව ගන්නවක්වත් නැත්නම් බුද්ධ ආගමෙන් අනිත් පැත්තට යන හැටි විරුද්ධව සටන් කරන්නවත් නෙවෙයි. මේ මනුස්සයට පෙන්ලා දෙනවා දැන් ඔබ සත්‍යයට කිට්ටු කරලා තියෙන අවස්ථාව තියෙනවා සමාදම්බයක්. සමාදම්බලා මේ ටික කරපන් කියලා. එව්වට කියනවා සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා කියලා. විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. ඒක නිසා මේ විදියට අපිට දවසකට Taman තුලින් සිදුවෙන මේ වචීද්්වාරයෙන් සිදුවෙන කටයුතු පිළිබඳව යම් විනිශ්චයක් යම් තේරුමක් බේරුමක් කරගන්න සම්මා සංකප්පය හොඳට තියෙනවා. මනා සංකල්පයක් ඇති කෙනෙකුට තමයි මේ කටයුත්ත තේරෙන්නේ. ඊට පස්සේ මේ පුද්ගලයා කතා වචන කතා කරන කොච්චරද ඒ වුණත් මේ බොරු කියවෙනවා, අරුසෝචන කියවෙනවා, ඊස්වචන කියවෙනවා, කේලවට අදාළ කතා කියවෙනවා. එතකොට මේ බුද්ධ හරියටම දැනගන්නවා. දැන් මගේ අතින් කියුනේ සත්‍ය නෙවෙයි. දැන් මට අතින් කියුනේ මෘදු වචනයක් නෙවෙයි, අරුස වචනයක්. මම ඉතින් දැන් කියුනේ බිඳෙන වචනයක් අනවශ්‍ය වචනයක් කියලා එතනදී මේ පුද්ගලයාට දෙවන්නේගේ ඇඟිල්ලෙන් ගැනීමකින් තොරව ටොක්ක ගැනීමකින් තොරව තේරුම් ගන්න පුළුවන්. ඒක හරි විශාල ලාභයක්. Tamanට Tamanගෙම මේ වචනවල තියෙන බොරුව හිස් වචන පරිස වචන කේලම් බව තේරුම් ගන්න පුළුවන්කම. මේ සිදු වෙනකොටම තේරුම් ගන්න පුළුවන් තත්ත්වයට ආවනම් එදා ඉඳලා තමයි මනසට ශික්ෂණයක් එන්න පටන් ගන්නේ. ඒක කවුරුත් පෙන්වුවට වැඩක් නැහැ. කවුරුත් පෙන්නකොට ඒක පශ්චාත්තාවපයත් එක්ක එන්නේ. ආත්ම නිෂේධනයක් එක්ක එන තරහාවක් එක්ක එන්නේ. ඔක කවදා හරි Tamante ඒක තේරුම් ගන්න පුළුවන් තත්ත්වක හිටියානම් ඒ මනුස්සයා එදා ඉඳලා ඒ වචී දුෂ්චර්ය නැති කරලා වාග් සංවරය පිළිබඳ ඉදිරියට යනවා. හරීම ලස්සන සංසිද්ධියක් තියෙනවා මෙතන. අනුකම්පාවෙන් බැලිය යුතු ඒ මොකද කවුරු හරි මේ වගේ බණ භාවනා කරලා බණ අහලා ඒ කෙනා තමන්ගෙම බොරුව තමන්ගෙම පරුස වචනය තමන්ගේ හිස් වචනය කේලම් වචනේ අඳුනගන්න මේ ගන්න උත්සාහය ඒ මනුස්සයාගේ ආධ්‍යාත්මික ජීවිත විශාල ඉදිරිපීමක්. එයාට කිය වෙනකොටම තේනවා මේ වචනේ මවන්නේක් විශ්ින් කිය යුත්තක් නෙවෙයි නමුත් දැන් කියලා ඉවරයි. එතකොට මේ මනුස්සයා උත්සාහ කරන්නේ මත්තට එවැනි තත්ත්වයක් ඇති නොවීම පිණිස ඒ උත්සාහ කරනකොට ලෝකයා කවදාකවත් මොනම හේතුවක් නිසාවත් මේ වගේ සිල් අරගෙන ඉන්න මිනිස්සු තවත් බොරු කියනවාද මේ වගේ බණ භාවනා කරන තවත් පරිසෝචන කියනවාද මේ වගේ පොරොන්දන් පොරොන්දු වෙලා සිල් ලකින කෙනෙක් තමයි හිස් වචන කතා කරනවද කේලම් වචන කතා කරනවද කියලා අබ්බමල් රේණෝක තරම්වත් එවැනි පුද්ගලයන්ට අනුකම්පා කරන්නේ සමාජය විශේෂයෙන්ම තමන්ගේ කිට්ටුවන්ට. යැත්තු හිතන්නේම ඔබ දැන් සිල්ලරගෙන ඉන්නේ අපි නම් කුණුවarp කිව්වට කමන්නේ බොරු කිව්වට කන්නේ උඹට බෑ. කිසිම අනුකම්පාවක් කරන්නේ. ඒ නිසා මේ යෝගාවචරය දෙලෝක හිර වෙනවා. එකක් තමන්ට වෙන්දට වැඩිය අහු වෙන්න පටන් ගන්නවා තමන් අතින් කියවෙන බොරු. තමන් අතින් කියන පරිස වචන, හිස් වචන කියලා. එතකොට ඇතුළතින් අට්ටි යටි හරායති ජිගුච්චති තමයි දුකටපත් වෙනවා ලැජ්ජිත බාහයටපත් වෙනවා පිළිකුල් කරනවා. ඒ වගේම පේනවා ලෝකයා පුදුම විදියට තමන් උසාවි කුඩුවට නංගනවා. නංගුල්වල චෝදනා කරනවා. ඇයි මෙහෙම කරන්නේ කියලා. එතකොට මේ මනුස්සයා දෙපැත්තෙම හිර වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ தત્ත්වේ තේරුම් කරගන්න පුළුවන් එකම මිනිහා තමයි කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රෙක් කවදාකවත් එවැනි දුෂ්කරතාවයකට පත්වෙච්ච කෙනෙක් හිංස කරන්නෙත් නැහැ, වද කරන්නෙත් නැහැ. එයාට කැට ගණන්, තොග්ග ගණන්, අහුරු ගණන් අනුකම්පාව දෙනවා. උපේක්ෂා කරලා එහෙම තමයි ගණන් ගන්න එපා. ඔය ඔතෙන්ට යනකොට ඔය වෙහෙස තියෙනවා. ඒක නිසා හිත නරක කරගන්න එපා. බලාපොරොත්තු තැනින් අනුකම්පාවක් නොලැබුණා කියලා තරහ වෙන්න එපා. ඔක කරගෙන යන්නයි කියලා. මෙන්න මේකට නිදර්ශනයක් වශයෙන් කියන්න පුළුවන් ගැප් ගත්ත මවකට තමන්ගේ ශරීරයෙන් පිට වෙන්නා වූ අපද්‍රව්‍යයට අමතරව කලලෙන් අපද්‍රව්‍ය පිට කරන්න පටන් ගන්නවා රුධිර පද්ධතියට. එතකොට ගැප් කරගෙන සමහරට ගැප් මුල් මාසවල සමහරට ගැප් වල අවසාන මාස වෙනකොට ශරීරයෙන් අපද්‍රව්‍ය පිට කිරීම ශීඝ්‍ර වෙන්න පටන් ගන්නවා වමන වලින් নানা ප්‍රවිධියට. එතකොට ඒ අම්මට දොළ දුක පහළ වෙනවා. ඇඹුල් කණ්ඩේ හිතන මේ දොළ දුක කියන වචනය කටුකුරුන් දිස්වාංශේ තෝරන්නේ දුක් දෙකක් දෙන්නේගේ දුක් දෙන්නේගේ අපද්‍රව්‍ය පිට කරන්න වෙන නිසා සාමාන්‍ය ආහාර ගන්න බෑ. එතකොට එවැනි අම්මා කෙනෙකුට උපස්ථාන කරන්න පුළුවන් වෙන්නේ දරුවන් වදපු අම්මා කෙනෙකුට විතරයි. දරුවන් වදපු නැති කෙනෙකුට තේරෙන්නේ නැහැ. අනිත් වගේ තමයි යෝගාවචරය වචී සංවරයට ගියාට පස්සේ ඇතුළතිනුත් එනවා ස්වයං විවේචන. මම එන්නකොට ගැළපෙන්නේ නැති විදිහේ පරිසවචන කියවෙනවා. මතක මතක තියාගන්න අනන්තවත් කියවෙනවා. ඒ ඒක පිළිබඳව කිසිසේත්ම අපිට පාලනය කරන්න බෑ. මොකද අපි ගෙනාවු වේගයේ සැර වැඩිනේ. අපි ඇවිල්ලා තියෙන්නේ මහ වේගයකනේ. හරියට බොරු කියනවා. හරියට පරිසෝචන කියනවා. හරියට හිස් වචන කියනවා. හරියට මේ කේලම් වචන කියනවා. ඒ වගේම ලෝකයා පුදුම විදියට කෙවිතක් කරගෙන විනිශ්චය කරනවා. අන්න ඒ වෙලාවේදී එවැනි කෙනෙකුට සරණක් පිටක් දෙන්න පුළුවන් එකම කෙනා මේ මට්ටම පන්නපු කෙනෙක් විතරයි. ඒ මනුස්සයා අසීමිතව එහෙම කෙනෙකුට අනුකම්පා කරලා කියනවා ඔතනින් එහාට යන්න නම් ඕක ප්‍රශ්නයක් කරගන්න එපා. ගැටයක් කරගන්න එපා. ඊවසපන්. මේ ලෝකේ හැදිලා තියෙන්නේ උඹ වගේ එළියට යන මිනිස්සුන් නෙවෙයි. උඹලා ආයෙත් ඇදලා අර කුණු ගැටුම් සහිත ලෝකෙට ඇදලා දාන එකේ ගැලවෙන්න ඕන නම් කාගෙන යන එකයි තියෙන්නේ. අන්න එහෙම උත්සාහ කරන කෙනාට ධෛර්යය දීමේ වැඩපිළිවෙලේදී සරුවච්චන් ආංශය විතර දක්ෂ නැහැ කවුරුවක්වත්. සර්වඥාන්සේ හරියටම සම්මා සංකප්පිය යොදලා හරියට මේ සද්දන්ත කුලයේ ඇතේ ඉදිකට්ටක් ගන්න ඕනේ දික් කරන්න වගේ හැදෙන්න හදන එක දැක්කොත් ඔක්කොම ASCII ඉඳගෙන මේ මනුස්සය එළියට අරගෙන අරසක. ඒ ඒ හුඟක් තැන් වල පේන තියෙනවා උන්වහන්සේ සමානට රහතන් වහන්සේ තමයි. මුළු ලෝකෙම බයි. මුළු ලෝකෙම දොස් කියනවා. එළ බුදුහාමුදුරනේ චෝදනා කරනවා. අපේ සංඝයාට අවලස්ස අවනම්බුවක් මේ මේ වැඩ වෙනවා කියලා. සර්වඥයන් කතා කරනවා මේ මේ පුද්ගලයාගේම කෙලෙස් කරන්න හිතක් නෑ මෙයා රහතන් වහන්සේ නමක් කියලා. ඒ මහසි සායද වටික සේරම එකතු කරලා ඒ මේ ගිහි වින ගිහි සීලය කියන එක එකතු කරලා දාලා තිනවා. සර්වඥාන්සේ ඉන්න කාලේ සර්වඥාන්සේක නෑදෑ පරපුරේ ශාක්‍ය කුලේ ඉඳලා තිනවා සරකාණි කියලා මිනිස්සෙක් වැඩිම බොනවා. ආයි ගන්න දෙයක් නෑ ඕනම වෙලාවක බීලා ඉන්න. අන්තිමට මිනිහා මැරුණට පස්සේ බුදුරජාණන්සේ කියනවා මිනිහා සෝවාන් කියලා. මුළු ශාක්‍ය ජනපදයේම එකසිලා බුදුහාමුදුර ළඟට යනවා මහානාම රජුරුත් එක්ක. ගිහිල්ලා කියනවා බුදුහාමුදුරන්ට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියනවා සරකාණි සෝවාන් කියලා මුළු ශාක්‍ය ජනපදයේම සෝවාන් වෙන්න ඕනේ. නමුත් බුදුරජාණන්සේ කියනවා උඹලගේ මොලේ හැඳි මිටේ මොලේ ඌ මැරෙනකොට උසෝවාන්. මොන කිසිම කෙනෙකුටවත් ඒ චරිත සාහිත්‍යය දෙන්න බෑ බුදුජානනාංශයේ ආරම්භ වෙනවා. ඒ වගේ තැන්වලදී බුදුහාමුදුරන්ගේ අධිකාරී ශක්තිය මිස ඒ විධායක බලයෙන් මිස කාටවත් ඒ ශක්තිය නැහැ. උන්වහන්සේ කිසිම පැකිලීමක් නැතුව ඒ සීල සමාධි ප්‍රඥා පුරෝපමනුෂය ගත්ත ගුණයට ලෝක මතයට යට වෙන්නෙත් නැහැ. ඔන්න මේ මැරිච්ච මිනිහට කවුරු හරි බැන්නට කමන්නේ නැහැ කියලා යට කරන්නේත් නැහැ. මතු කොල්ල පෙන්නනවා. ඒක ඒක කල්යාණ මිත්‍රයන් අතර තියෙන විශේෂ ගුණයක්. ලෝකයා කොච්චර නඩු හබ හදාගෙන ඉමංශ පටලවන්න හැදුවත් අරසක. අරසකලේ මනසගේ හැදෙන්න හදන පුංචි ගුණේ, දියුණු කරන ගුණේ ඉදිරියට تعلق කිරීම සඳහා කරන වචන එව්වා නිකන් කට කහනක වචන නෙවෙයි. ඒවා ඉතිහාසගත වෙන වචන, සාහිත්‍යයේ තියෙන ශ්‍රේෂ්ඨම වචන බවටපත් වෙනවා. ඒ සඳහා අපි වචන පාවිච්චි කරන්නේ. ඉන් එහාට ගිය ඔය තිරච්ඡාන කතා දෙතිස් කතා කියලා බොහොම ප්‍රසිද්ධයි. ඒව තමයි අද ওই ජනමාධ්‍යයේ තියෙන්නේ. ඒවයි කවදාකවත් මේ දස කතා වස්තු ඇත්තෙත් නැහැ. ඒ වගේ තියෙන්නේ යුද්ධ කතා, පොරු පිළිබඳ කතා, ජනපද කතා, කුමාරියන්ගේ කතා, රජුන්ගේ කතා පුරෝලා තියෙන්නේ. ඒව අහන්න අහන්න අහන්න අහන්න මනුෂයාගේ හිත වර්තමානයේ රඳවන්න බෑ. වර්තමානයේ රඳවන මනුෂයාගේ හිත මාස ගානකට අවුල් කළා දානවා. ඒ නිසා දෙතිස් කතාවන්ගෙන් වැළකීලා දස කතාවන්ගෙන් යෙදී ගත කරනවා කියන එක සිල්පදයක් මගින් අදිෂ්ඨානකින් පමණක්ම කරන්න බෑ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක පෙළ ගැහිලා අපේ කරන්න විතරයි ඒක තේරෙන්නේ මේක කළ හැක්කක් කියලා. ඒක කළ යුත්තක් මේක. ඒකල යුත්තක් උනාට කරන්න බෑ. ඒ මොකද අපේ ඇබ්බැහිය ඒ තරම් වාචාලයි. ඒ තරම්ම මේ කතා කරලා පුරුදු වෙලා තියෙන නිසා තරහ වෙන්න නරකයි. තමන් ළඟ තාමත් බොරු කියවෙනවා, කේලම් කියවෙනවා, ඊස් වචන පරස් වචන කියලා තමන්ම තමන්ට අනුකම්පා කරගෙන අඩු ගානේ මම දැන් දන්නවනේ මම ඇති මේ කේලම කියුණයි කියලා, මේ බොරුව කියුණයි කියලා, මේ ඊස් වචන කියුණයි කියලා. එවැනි වෙලාවදී බුලත් අතක් කරන්න ගිහලා මේ මනුස්සයට වැඳලා හරි කමන්නේ සමාව අරගෙන එයාට වෙන්න තියෙන හානිය නැත කළා තමන්ගේ හානිය තමන් අරගෙන ඉදිරියට යන ගමනක් තමයි මේ ශාසනයේ තියෙන නිසා ਸਰුවචන් වහන්සේ ඉදිරි පිටදී ਸਰුවචන් වහන්සේට අවඥා වෙන විදිහට ਸਰුවචන් වහන්සේගේ ගුණ මකාලන විදිහට කටයුතු වුණාට පස්සේ උන්වහන්සේ පුද්ගලයාට සම්දර්ශනය කළා සමාදම් කරවලා එතකොට ඒ සම්බන්ධ වෙන පුද්ගලයාට උණු වෙන්න පටන් ගන්නවා. හිතනවා මේ මම මේ විහිළු කරලා තියෙන්නේ ਸਰුවචන් වහන්සේක නේද කියලා. එතකොට කේල් ගහක් කපලා දැම්මා වගේ වැටලා අනේ මට සමා වෙන්න ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ බුදු කියලා දන්නේ නැතුව කතා කරේ නෑදෑයෙක් වගේ යාළුවෙක් වගේ මට සමා වෙන්නේ කියලා. එතකොට සරුවචනන්සේ සඳහන් කරලා තිනවා යමෙක් වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන මතු සංවරය පිණිස සමාව ඉල්ලනවනම් ඒක තමයි ශාසනයේ පණ. සජීවී ශාසනය කියන්නේ ඕනෝකක. ඒ නිසා බුදු කෙනෙක් කවදාකවත් ඒකට බාධා කරන්නේ ඔබට සමා වෙනවා මම මේක තමයි ඔබේ ජීවිතේ ප්‍රබුද්ධම මොහොත. එයිසක් කරපු වැරදි නෙමෙයි කතා කරන්නේ වැරද්ද බාර ගැනීම සහ ආයති සංවරයේ පිහිටීම සජීවී ශාසනයක තියෙන බුදු කෙනෙක් වගේ. ඒ නිසා કોઈ කෙනෙක් કોઈ මොහොතකදී හරි කමන්නේ කවුරු හරි එමෙ තේරුම් අරගෙන අපි මේකට සාමාන්‍යයෙන් පාපොච්චාරණය කියලා වචනේ කතා කරන්නේ ඒ පාපොච්චාරණේ චපලකමට නෙවෙයි ෂටකමට නෙවෙයි මායාවීකමට නෙවෙයි එම කරනවා නම් සියලු වැඩ බහතබලයේ පුද්ගලයාට අත දෙන්නවා ඒක මේ මුළු බුද්ධ ශාසනය මේ අවුරුදු 2600ෙම අපි දන්නේ නැතුණාට තිරින් පිටිපස්සේ ගොඩාක් වෙලා තියෙනවා. සමාව දීලා ඒ පුද්ගලයාට ඒකෙන්ම නැගී හිටින්න ධෛර්යය අරන් දෙනවා. ඊට පස්සේ කියනවා පේනව නේද පොඩ්ඩ වැරදුනොත් කොච්චර පිටපොට යනවද? නමුත් මේව හදන්න පුළුවන්. මේ දේ වෙන කිසිම ආගමක නැහැ. දෙයයන් ආංශයට වරද්දා ගත්තොත් සදාකාලික අපායට කියලා මහා විනාශකාරී වචනයක් තියෙන්නේ දේවවාදී ආගම්වල. දෙවියන් වහන්සේට විරුද්ධව පරමා පරමාණුක තමයි. වචනයක් කතා කරුවොත් සදාකාලික අපාය කියලා කිසිම දෙවන්න දෙවෙනි අවස්ථාවක් දෙන්නේ මේ ශරුවචන් වහන්සේගේ තියෙන මේ පාපයේ තියෙන වටිනාකම බරපතලකම දැනගෙන ඒ මිනිස්සෙකුට ඕනම කෙනෙකුට දෙවෙනි අවස්ථාවක් ලබා දීම මං හිතන්නේ මොන වෙන මොනම සදාචාරකවත් වෙන මොනම තැනක්වත් නැහැ අපි ලොකු ස්වාමීන් වහන්සේගේ දිනපොතක සඳහන් කරලා තියෙනවා කෙනෙක් සිය වතාවක් වැරදි කරලා සමාව දීලා 101 වෙනි වතාවට වැරද්ද කරත් මසුරු වෙන්නේ නැතුව සමාව දෙන්නේ කියලා තියෙනවා 102 වෙනි වතාවටත් කරන්න ඉඩ තියෙන වැරද්ද ඒත් සමාව දෙන්නේ කියලා තියෙනවා යටින් ලියලා තියෙනවා භයානක ලෙඩ සමහර විටක හදිසිය සුව වෙනවා කියලා කිසිම විදියකට සමාවදීමට මසුරු වෙන්න එපා කියලා. ඉතින් මේක ලෝකයේ පිළිගන්නේ සෑම සමාවක්ම තව වැරද්දක් කරන්න දෙන අවසරයක් වගේ. තමාව දෙන්න දෙන්න මේ මනුස්සයා අවස්ථාව ප්‍රයෝජන ගන්න. නමුත් ඒක එයාට යන එකක්. තමන්ගේ පැත්තේ මොකද්ද කරන්න තියෙන්නේ? මට මේ වගේ සමාවක් නොලැබුණා නම් මං කවුරු වේද? මගේ පුද්ගලික ජීවිතේ මං දන්නවා මම මේ වෙනකොට හිරගෙක ඉන්න ඕනේ මිනිස්සෙක්. කරලා තියෙන වැරදි සංවිධානාත්මක කරලා තියෙන වැරදි කවුරු හරි තුන් හතර දිනක් එකතුලා සාක්‍ය දුන්නා නම් මහවුලුගේ තපින්න වෙනවා. මට පුදුම හිතුණා එහෙම වැරදි තියාගෙන මම සමාහට කියලා පාපොච්චාරයත් කරලා ඒ ඊටාම ගුණගරුක දේව සභාවල් වගේ බ්‍රහ්ම සභාවල් වගේ හිටපු වැඩි හිටු කීප දෙනෙක් මයි ළඟට හිටියා උදව් කරා කවදාකවත් ඒක වැරද්දක් විදියට දැක්කෙත් නැහැ කිසිම මසුරුකමකින් තොරව මට සමාව දුන්නා මට එතකොට නිකන් අන්දමන්ද වෙලා ගියා මේ මිනිස්සු ඇයි මේ විදියට මගේ වැරදි තියෙද්දි මට සමාව දෙන්නේ කියලා. මට හිතා ගන්න බැරුව ගියා. මම පැහැදිලිවම හැබැයි ඒක මගේ එක ගුණයක්. ගුණයක්ද නුගුණයක්ද මන් දන්නේ නැහැ. මොන හරි කෙරුවට පස්සේ රුස්සන්නේ. කාට හරි කියන්නේ. මයි ළඟ තිබුණා ලංකාවේ ප්‍රසිද්ධ හැම පුස්තකාලයකම උසෝප පොත ගන්න. ඒක මගේ විනෝදාංශයක්. ඕනම පුස්තකාලයකට ගිහිල්ලා කවුරු හරි ආරක්ෂක විධිවිධානයක් දැම්මනම් මං කියනවා හිටපම්බට ගහන හැටි මං පෙන්වන්නම් කියලා උස්සනවාමයි. ඇත්ත සත්‍ය පහක වැඩක් නැහැ පොත්වලින්. මට ඕනේ සීල් එක ගහලා අවල් පුස්තකාලේ පොත උස්සන. ප්‍රදර්ශනයකට ගියා නම් ඒකේ තියෙන කැලක් උස්සගෙන. ඒකට වෙනම පෙට්ටියක් තිබ්බා ලටපට බොක්ස් කියලා ඔක්කොම જાති දාලා තියෙනවා. පස්සේ මට හිතුණා මේ ඔක්කොම ආපහු තැම්පත් කරන්න ඕනේ. ඊට පස්සේ අපේ යුනිවර්සිටි බැච් මේක කෙනෙකුට කතා කරලා කිව්වා මට පිස්සුද දන්නෙත් නෑ මොකද්ද දන්නේ අඹ මොකද කියන්නේ මේවා උඹට බැරිද අහවල් අහවල් ගිහලා තැම්පත් කරා ඊට පස්සේ ඌ ඇහුවා දැන් මාව අහුනොත් මොකද කරන්නේ දැන් මම මම හොරා කියලා නෑ ඒකේ යට ලියලා තියෙනවා ඒ පොත්වල මම දැක්කා මේ යම් තැනක අස්ථානගත වෙලා තිබුණොත් තාපා පුස්තකාලේ බාර දෙන්නේ ගිහලා දෙන්නේ කියලා ඊට පස්සේ මං ගිහිල්ලා මට ওই භාවනා කරන කට්ටියට මං කිව්වා මෙන්න මේ වගේ මහා අපරාධ කාර්යයක්ම මේ නටන කකුල ගෙජ්ජි කපන්න පුළුවන් මට. නටද්දි නටන කකුල ගෙජ්ජි වෙලා කපන්න පුළුවන් මට. ඒ තරම් ඊට පස්සේ මම ඒව කියනකොට ඒගොල්ලෝ කිව්වා නෑ ඒක කිසිසේත්ම වෙනසක් නෑ කාටත් තියෙන ගතියක් ඕක තිබුණට සත්‍යමත් වෙන්න පුළුවන් කියලා. නම් මේක හැමදෙරට පැහැදිලිවම කිව්වා ඔබට ඒක ක්ලෙප්ටොමීනියා තියෙනවනම් හොරකම් කරන්න ආශාව තියෙනවනම් ඒ හොරකම් කරන ගමන් සතියෙන් කරපන් කියලා. මං කෝවේ කවදාක බුද්ධඝම වෙන්න බෑ කියලා. නෑ නෑ ඒක සතිය උත්කෘෂ්ඨ වැඩක් කිව්වා. හැබැයි දෙසරයක් කරන්න බෑ කිව්වා. සතෙක් මරන්න කිව්වා පුළුවන් නම් 100න් යුක්තව. මරන්න බෑ. හොරකමක් කරන්න බෑ ඒ තරම්ම හිත ගැහෙන්න ගන්නවා. ඒ වෙලාවේ ආයේ මේ මේ Taman දන්නවනම් මේ මේ වගේ බණ ඇහුවට පස්සේ Taman දන්නවනම් ඊට පස්සේ ගොඩ දාපු මාළියෙක් වගේ ගැහෙනවා. එතකොට තියෙනවා මේ පොතේ වටිනාකම වගේ දසදහස් ගුණයකින් ගෙවලා හිතේ. මොකටද මේ හොරකම්? ඒකෙන් කාට හරි බනිනෝ. තරහ කිල්ල බනිනෝ. දැන් මේ වෙලාවේ හැටියට යුතුයකම හැටියට මට තියෙන භූමිකාව හැටියට මම ලොක්ක ඌට බනින්න ඕනේ. බනින සතියෙන් බනින්න හදන්න ඌ නෙවෙයි වැඩිය වැඩිය මිදවන්නේ තමයි. ඒ බැනිලා බනින්න බෑ සතියෙන් කරනවා. ඒ නිසා ධම්මික හඳුරු පැහැදිලිවම කිව්වා ඔක්කොම කරපන් පුළුවන් නම් සතියෙන් කරපන් ඒ තමයි නිමාව. ආයෙ ඊට පස්සේ මේ වැඩේ කරන්න බෑ. ඒකේ තියෙන වෙහෙස කරගතිය, ඡණ්ඩපරස ගතිය පේන. ඒ වෙනුවට හරි ලේසි සමාව දෙන්නේ. ඒක නිසා පිරිසක් එක්ක ඇසුරු කරනකොට යම් කෙනෙක් ඒ විදිහට කවුරු මොන වැරද්ද කෙරුවත් ඒ වෙලාව හැටියට තමන්ගේ තියෙන නිලයේ හැටියට තමන් ඒ භූමිකාව රඟපෑවට ඒක අතහැරලා දාන්න පුළුවන් නම් එවැනි මිනිස්සුයකට විතරයි ඔය කාංකා විතරණ විසුද්ධිය කියලා විසුද්ධියක් තියෙන්නේ සැක සංකා දුරු කිරීම. ඒ විසුද්ධිය ඉක්මවන්න පුළුවන්. ඉතින් අනික ඕනම කෙනෙක් හරියට භාවනා හරියනකොට මේක වැරදි කියලා හිතනවා. ඉතින් ඊට පස්සේ ඉතින් වැඩක් නැහැ කතා කරලා. මම මේ යන්නේ ඉස්සරහටද පස්සටද කියලා සැකයක් දාගන්නවා. ඉතින් ඊට පස්සේ ඉතින් කොච්චර කෙරුවක්වත් බොම්බ උලලා උලලා කියලා දෙනකන් වැරදි කියලා තමයි හිතන්නේ. ඒ නිසා කොච්චර සැප හම්බුණත් වැඩක් නැහැ. ඒ වෙලාවේදී සැකේ ඉක්මවන්න නම් තමන්ටම තමන්ට සැකී ඉක්මවන්න නම් උන්න ඕන දෙයක් වෙච්චාවයි පිට මිනිසුත් වැඩි කරනවා මාත් වැඩි කරනවා වැරදි වුණත් කමක් නැහැ උන්නෝ යන් කියලා යන්න පුළුවන් මේ පෞරුෂත්වයේ ආවට පස්සේ ඒ තමන්ට තමන් ළඟ තියෙන හොඳ පැත්ත යහගුණ සත්පුරුෂ ගුණ ඉස්මතු කරගෙන හැබැයි මේ ඉස්මතු කරාට යට සත්පුරුෂ ගුණ අයහපත් ගුණ කොච්චර දෝ තියෙනවා කියන එක මේ එකම මල්ලේ ණයයි පොළඟයි දෙන්නම දාගෙන ඉන්න පුළුවන් හොඳ එහෙම නැත්නම් හොඳ නරක දෙකම දාගෙන ඉන්න පුළුවන්. හොඳට මතක තියාගන්න අපේ මොළයේ පුදුමාකාර නැත්නම් අපිට මනස කියලා මේ හොඳ නරක දෙක එක ළඟ තියන්න පුළුවන් ගතියක් තියෙනවා. අපි හිතනවට වැඩිය තියෙනවා. අපි හිතන්නේ හොඳ හොඳ විතර නරක බෑ නරක නරක හොඳ නෑ කියලා නෑ. මේ දෙකට එකට කලවමේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. එතන ඉවසීම තියෙන්නේ. ඒක ඉස්සල්ලාම Tamanට කරගන්න ඒක නිසා සරුවචනාංශ රතන සූත්‍රය වගේ තැන්වල යං කිංච කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝසෝ තස්ස පටිච්ඡාදාය අබබ්බතාදිත්‍ය පදස්ස වුත්ත කියලා සෝහන් වෙච්ච උත්තමන් වහන්සේගේ ගුණයක් කතා කරනවා යං කිංච කම්මං කරෝති පාපකං යම් කිසි පාප කර්මයක් කරනවා මේ රහත මේ සෝහන් උත්තමයේ කියන කායේන වාචා උදචේතසාවක් හයෙන් වෙන්න පුළුවන් වචනෙන් වෙන්න පුළුවන් හිතෙන් වෙන්න පුළුවන් අබබ්බෝසෝ තස්ස පටිච්ඡාදා ඒ ඒ පුද්ගලයාට ඒක වසංගන්න බෑ වැරද්ද වුණාට පස්සේ වැරදි වෙනවා ඕන කෙනෙකුට අහන්න පුළුවන් ඉතින් ඔයා එච්චරම මේ මේ ලෝකෝත්තර ඥාන ලැබුණා මොකද වැරදි කරන්නේ කියලා ඒක බුදුහාමුදුරන්ට ප්‍රශ්නයක් නෑ බුදුන්ස කියන යාට ඇති වෙන ගුණය තමයි වැරද්ද වසංගන්න බෑ අබබ්බෝසෝ තස්ස පටිච්ඡාදාය අබබ්බතා දිට්ඨ පදස්ස වුත්තා ඒ නිසා එයා ඉක්මනටම කරන්නේ වෙච්ච වැරද්ද ගමන් Tamanට වැඩි ගුණවතෙක් ළඟට ගිහිල්ලා වැරද්ද කියන එක. ෂටනායවි කරව තියෙන කෙනා අන්තිමටම කරන්නේ සමාව ගන්න. සෝවන් වෙච්ච කෙනා ඉස්සල්ලාම කරන්නේ ඒ වෙච්ච වැරද්ද තියෙන ළඟට ගිහිල්ලා පාපොච්චාරණය කරනවා. මේ වෙලාවේදී මෙන්න මේ தත්ත්වයටදී මගේ වුණා මම මෙච්චර කල් වසංගනත් හිටියා නමුත් මට හිතෙනවා ඒක හරි වෙහෙසයි ඒ නිසා කරුණා කරලා මේක බාහිර අරගෙන මට දෙන දඬුවමක් දෙන්න සමාවිල්ලන්නෙත් නැහැ. නමුත් ඒ පුද්ගල සත්පුරුෂෙක් නම් කවදාකවත් දඬුවම් කරන්නෙත් නැහැ. ඒකට සමාව තමයි ලැබෙන්නේ. එතකොට පේනවා ධර්මයේ කියලා එකක් ලෝකේ තියෙනවා කියලා. ඒකත් සිද්ධ වෙන වචනෙම තමයි. නමුත් අද ලෝකේ තියෙන එකත් එක්ක බලනකොට උඟාක් වෙනස් දෙයක්. අද ලෝකේ තියෙන හරියක් තියෙන්නේ කොච්චර වැරදි කරත් කමන්නේ වසංගගෙන ඉන්න පුළුවන්. මේ මේ සෙල්ලම බෑ විපස්සනා කරන යෝගාවචරයට මේ වැඩෙත් එක්ක නම් යන්න බෑ. එතකොට මේ ඔය ලෝකේ තියෙන පිස්සු ඇදෙනවා කියන කතාව භාවනා කරලා පිස්සු ඇදෙන්නේ ඔන්නෝතරන්දි තමයි. ඒ නිසා විශේෂයෙන්ම කාංකා විතරන විසුද්ධිය ළඟට යනකොට මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ওই විසුද්ධිය දෙක බොහොම තීරණාත්මකයි. ශිල්පදේ අඩුපාඩුවක් එහෙම තියෙනවනම් අනිවාර්යයෙන්ම යෝගාචර නැවත සලකා බලයක හදනකම් අරක නිකන් ඇහැට වැටිච්ච කුණක් වගේ කැවෙන්න පටන් ගන්නවා. තේරෙන්නෙත් නැහැ. හිතෙන්නේ මොකද්ද මේ මම හොඳට මෙනෙහි කරනවා නම් මට හොඳට සතිය තියෙනවා නම් යන්න පුළුවන් කියලා. ඒ මොනවත් බෑ. අර වෙනකොට සද්ධාවේ හෝ සීලේ මොනවාරි අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක දැන කරකවෙන්න පටන් ගන්නවා. ඔච්චර භවනා කරත් බෑ අරක හදලා ඉන්න. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් වැටහෙන්නේ නැත්නම් Tamandම වැටහෙන්නේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සකස් කරගෙන ආවොත්. ඉතින් ඒතකන් කවුරු හරි පිටේ ඉඳලා කියලා දෙන්න ඕනේ. මෙන්න මෙතනදී නැවත සලකා බලන්න බුද්ධ ගෞරවයේ ධර්ම ගෞරවයේ සංඝ ගෞරවයේ තියෙනවද තමන්ගේම ශීලයේ පිළිබඳ ගෞරවයේ තියෙනවද ආභ්‍යන්තර බාහිර වස්තු පිරිසිදුද ඒ ටික මුලින්ම පිරිසිදු කරන්න ආයසරය සුද්ධ කරගෙන ආයසරයක් කරන්න මේ මොකද කනගාටු වෙන්න එපා පශ්චාත්තාප වෙන්න එපා ආධුනික මනසක් ඇති කරන මුලින්දලා යන්න ඊට පස්සේ අර ටික පෙළ ගහලා යනවා එතෙන්දී ශීලය ඉතාමත් වැදගත් වෙනවා ඒ නිසා භාවනා නොකරන එකනට එහෙම අභියෝගයක් එන්නේ නැහැ. භාවනා කරන එකනට සීපදයක් හදාන්න හිටියයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. භාවනා කරන එකනට ඒක කුණක් පාටපත් වෙනවා නම් මං කියනවා එයාගේ හොඳ තීක්ෂණ සතියක් තියෙනවා කියලා. හැබැයි සහතික වෙන්න බෑ භාවනා කරන එකනදී වැරදි වෙන්නේ නැහැ කියන්නේ. වැරදි වෙනවා. ඒ නිසා ඒ සම්මා වාචා මිච්ඡා වාචා කියන එක ওই සිව්පිලිසිම්බියාවලදී ඉතාමත්ම ගැඹුරින් සම්බන්ධ වෙනවා. සිව්පිලි සිඹියා වල සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා කියන එක මම හිතන්නේ කවුත් වගේ දන්න එකක්. ඒකේ සඳහන් කර තියෙනවා අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියලා අර්ථය කියලා කියන්නේ මේ ලෝකයාට තේරෙන මතු පිට අර්ථය යාට තේරෙන. මේක බිස්නස් එකට වාසිය අවස්ථාවද දේශපාලන වාසිය අවස්ථාවද නැද්ද සමාජශීලීව ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථාවද කියලා යාට අර්ථය වැටේ. නමුත් එයාගේ ඒක යට මේ වෙලාවේ මේ වැඩේට මම පෙළඹෙන්නේ මොන තණ්හාව නිසාද මාන්න නිසාද දිච්චය නිසාද කියලා. ඒ ගන්න වැඩේට දැන් මම එළඹෙන්නේ මම පෙළඹෙන්නේ මගේ මොන කෙලෙසේ නිසාද කියන එක ඒ වන්සට තේරෙනවා. ප්‍රශ්නයක් අහනකොටමත් තේරෙනවා ප්‍රශ්න ගැටේ එන්නේ මගේ තණ්හාව නිසාද මාන්න නිසාද දිච්චය නිසාද කියලා. ඒක පිළිබඳ ලැජ්ජාවක් එන්නේ තේරෙන්න පටන් අර ගන්නවා මම මෙවැනි දෙයකට මේ ඉදිරිපත් වෙන්නේ මේ යටින් මට තියෙනවා ප්‍රපංචයක්. යටින් මට තියෙනවා මොකක් හරි ආධ්‍යාත්මික ලාභයක්. හැබැයි ඒක වංචනිකයි. ඒ නිසා අත්ත ධම්ම දෙකම යාට තේරෙනවා. ඊට තියෙන අර්ථය තියෙනවා නීතාර්ථය, නීයාර්ථය. ඊට පස්සේ නීතාර්ථයත් තේරෙනවා. කොළේ වහලා ගහනවා කියලා තියෙන කොළේ උස්සලා පේනවා. ඊට පස්සේ ඒකේ නිරුත්තිය ඇටක පෙන්නලා දෙන්න පුළුවන් තව කෙනෙකුට ඔක බැලුව බැලමට නම් මේක තමයි තියෙන්නේ. හැබැයි යට යන මේ යටින් යන න්‍යාය පත්‍ර වෙන එක. ඔකේ න්‍යාය පත්‍රය මේකයි. කියලා වෙන කෙනෙකුට කියා දීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ න්‍යායපත්‍යේ කියා දීමේ හැකියාව තිබුණට කියා දීම භයානකයි. දේශපාලනඥයෝ කැමති නැහැ. ආර්ථික විශේෂඥයෝ කැමති නැහැ. සමාජ සේවා කරන අයත් කැමති නැහැ. ඊ타ත්ම කලාතුරකින් කෙනෙක් මේ කවුරු මොනතරම් විරුද්ධ වුණත් මම මේක <clears throat> කියලා දෙනවා කියලා ඒ පටිභාන ශක්තිය ඇති ඇත්ත කලාතුරකින් ලෝකේ පහළ වෙනවා ඒ කෙනාට මතු පිට අර්ථයක් තේරෙනවා ගැඹුරක් තේරෙනවා වෙන් කරලා කියන්න පුළුවන් ගතියක් තියෙන එක වසන් ගන්නෙත් නැහැ නමුත් උංගක් තේරෙන්නේ නැත්තු කතා නොකර ඉන්නවා මොකද මේ ලෝකයේ අධර්මයේ වැඩි නිසා ඒ අධර්මයට යට නොවි ඒ දේ තව කාටවත් කියා දීම යෝගී තියෙන ලොකුම දාණය ධර්ම දාණය කියලා කියනවා. ඒ ධර්ම දාණය හිටින්නේ අපි ඔය ਸਰුවචනාංශගේ ශාසනයේ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේට බොහොම ජයට හිටියව. උන්වහන්සේට ඒ සිද්ධි තේරෙනවා කියලා දීමේ ශක්තියක් තියෙනවා. ඒ නිසා ਸਰුවචනාංශේ උන්වහන්සේට මේ ශීපස මේ මොනවාද මේ පටිසම්භිදාතින් කොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක් පැති කියලා කියනවා. ඒ නිසා <clears throat> ශ්ලෝක කාර්යය සංස්කෘත ශ්ලෝක කාර්යය කියනවා ශතේසු ජායතේ ශූර සහස්‍රේසු පණ්ඩිතා ව්‍යක්තා සතසහස්‍රේසු දාතා జగති දුර්ලභ කියලා. 100කට එක්කෙනෙක් අඩු ගානේ මතු පිට අර්ථයේ තේරුම් ගන්නත් බෑ කියලා කියනවා. මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන මතු පිටත්තේ තීරුම් ගන්න පුළුවන් මනුස්සයෙකුත් 100කට එක්කෙනෙක් නැහැ කියලා. නමුත් මතු පිටත්තේ සහ සංගවිච්ඡත්තේ කියන දෙකම දන්න පඬිතයා සහස්‍රයකටවත් ලැබෙන්නේ දහසකටවත් එක්කෙනෙක් නැහැ කියලා. ඊට පස්සේ මේ දෙක වෙන්කොට කීමට පුළුවන් දක්ෂ කෙනා ව්‍යක්ත පුද්ගලයා සත සහස්‍රයසු ලක්ෂයකට එක්කෙනෙක්වත් ලැබෙන්නේ නැහැ කියලා. අන්නේ ධර්මයේ තව කෙනෙකුට දෙන කෙනා ලෝකේ දුර්ලභයි කියලා. නිසා මේ sannivedanaya කියන එක අපි හිතුවට ඒ කමඨාන් සුද්ධ කරන්න ගියාම තමයි තේරෙන්නේ කීයෙන් කී දෙනාට තමන් භාවනා කරුවට කියන්න පුළුවන්. ඒ වගේම භාවනා කරනකොට බලන්න ඕනේ මොකේටද විතක්ක යොදන්න ඕනේ මොකේටද මනසකාරය යොදන්න ඕනේ මොකේටද අභිනිරූපණය කරන්න ඕනේ මොකේටද කියන එක හැම දෙෙම අනල කටින් කටට කවන්න වගේ මුල් කාලෙදී පුදුමාකාර විදියට හුරතල් කරන්නේ. ඉතින් එහෙව් අපි ඊයේ සාකච්ඡා කරා වගේ ඒහු මේ ඉතාමත්ම ගැඹුරු සූක්ෂම දෙයක් අවුරුදු 2600ක් ආවයි කියලා කියන්නේ බොණ්ඩබ තාලකින්පත් මොනම තාලකින්වත් හිතා ගන්න බෑ. කොහොමද මේ තරම් මේ මතු පිටාර්ථයත් ගැඹුරු අර්ථයත් දෙක වෙන්කොල්ලා හඳුනාගෙන ඒක කිනකොට මතු කරලා දෙන්න මතු කර දීම පිළිබඳ විචක්ෂණ භාවය කියලා කියන්නේ හිත කොච්චර පිරිසිදු වෙන්න ඕනද කියලා. හිත කොච්චර ඍජු වෙන්න ඕනද හිත කොච්චර වංචනික ධර්ම වලින් තොර වෙන්න ඕනද කියන එක තමයි අරහ්‍ය ගුණය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ තියෙන අරහත්වය කියලා කියන්නේ පිවිතුරුකම. ඉතින් ආවට පස්සේ ඒ හිත අනිවාර්යයෙන්ම පූජාවට සුදුසුයි. දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ඕන කෙනෙකුට පොදු සුදුසුයි. මොකද පිරිසිදු වතුර විලක් වගේ මතු පිටත් පේනවා අඩියක් පේනවා. ඒ විතරක් නෙමෙයි. ඒක කියලා දෙන්න පුළුවන් කෙනෙකුට ওই මතු පිට පේන්නේ ඔහම වුණාට ඕක යට වෙනම න්‍යායපත්‍යක් තියෙන පොඩ්ඩක් බලපන් කියලා ඒ කවුරුවක්වත් අහන්න විවේක ගන්නෑ. මොකද මතු පිටත් තේරුම් ගන්නවත් බැරි තරම් මෝඩයි. ඒතියෙදී මතු පිට අර්ථයක් පෙන්ලා යටත් පෙන්ලා ඒක ඕනනම් කරබනේ ඉන්න පුළුවන්. ශක්තිය තියාන කරබනේ ඉන්න පුළුවන්. නමුත් ඒ බව තියෙද්දී කියලා දෙන මනුස්සයා තමයි ඊටාම දුර්ලභ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකට හේතු වෙන්නේ සම්මා සංකප්පය. හොඳ සංකප්පයක් තියෙන ඊට පස්සේ සම්මා වාචාව හරහා තමයි ඒ ලෝකේ කොච්චර දෝ පොත්පත් තියෙද්දි මේ ත්‍රිපිටකය කියලා සද්ධර්මය කියලා නෛර්යානික සද්ධර්මයක ස්වකහාතයි මුලමදාග කල්යාණයි මහගෙන ඉන්න කොට සතුටුයි ඒකන හිත යොදන කොට සතුටුයි භාවනා කළ ප්‍රයෝජන ලබන කොට සතුටුයි ආහන් එවැනි කොටසක් වෙන් කරලා දේශනා කරනවා කිව්වට පස්සේ මුදුවට අපේ ශාසනයක තේරෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ කල්පනා පසේ බුදුරජාණන් වහන්සේට මේක දෙන්න බෑ මතු පිටාත්‍යයක් තියෙනවා ගැඹුරක් තියෙනවා වෙන් කළ දකින්න පුළුවන් කියලා දෙන්න බෑ ඒ නිසා කියනවා ගොළු බුද්දයි කියලා ගොළුයි. සම්මා සම්බුදුජාණන් වහන්සේට හරියට ලස්සනට අතරගත්ත නිල්ලි ගෙඩිය වගේ මේ පේන මතු පිටාර්ථේ පේනවා. ගැඹුරත් පේනවා. ඒ දෙක වෙන් කරලා කියලා දෙන්න පුළුවන්. ඒකට නොපැකිලා දේශනා කරනවා. ඒ අතරත් ওই විපස්සී සික්කී වගේ බුදුරජාණන් වහන්සේලා මේ එච්චර මහන්සි අරගෙන නැතිලු මේක උගන්වන්නේ. උන්වහන්සේලා ඉඳලා තියෙන්නේ යක්ෂයෝ අරක්ගත්ත පිසාචෝ අරක්ගත්ත කැලේකට. ඉතින් ඒක නිසා ජීවිත පරිත්‍යාගයෙන් කැලේට ආපු අයට විතර අනිච්චන් දුක්ඛං අනත්තං කියලා කියලා දෙනවලු ඒ ඒ අත්නංගේ තියෙන පරිත්‍යාගශීලීත්වය නිසාම බුදුරජාණන්සේගේ වචන දෙකෙන් එයත්ෝ තේරුම් ගන්නවලු එන්නෙම ජීවිත පරිත්‍යාග කරන අය විතර. ඒ නිසා එක પરම්පරාවයිලු ඒ මේ වෙස්සපූසිකී බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රාවකයෝ ඉඳලා තියෙනවා. හැබැයි උන්වහන්සේලා ඉන්න කාලේ ආවුසේ අවුරුදු ලක්ෂයක් විතර තිබිලා තියෙනවා. අපි මේ ගෞතම සරුවච්චන් වහන්සේ එක මිනිස්සෙක් සෝවාන් කරන්න ගව් ගණන් පයින් ගිහිලා තියෙනවා. පයින් ගියේ මොකටද? ඒ බුදුහාමුදුරන්ට මතු පිටාත්‍යයක් තියෙනවා ගැඹුරක් තේරෙනවා. ඒක කීමේ ශක්තියකුත් තියෙන එක දාන දෙන්න ඕනකමක් තියෙනවා. ඒක අනුන්ට දෙන්න ඕනකමක් තියෙනවා නැත්නම් අත්ත ධම්ම නිරුත්ති ප්‍රතිබහන තියෙනවා. මම හිතනවා මේ ටික ඔය අත්ත ධම්ම දෙක දන්නවනම් අද IT ටෙක්නොලොජි එකේ টොප් ක්ලාස් ෆස්ට් ක්ලාස් ගන්න පුළුවන්. අද ඔය එක බයියෙකුටවත් ඔය තේරෙන්නේ නැහැ උන් දන්නේ සල්ලි හදන්න විතරයි. ඔය ඔක්කොම ඉගෙන ගන්න ඔය IT ටෙක්නොලොජි වල කීයක් හරි කඩා ගන්න. මේකේ කිසිම නෑ මනුස්සකම. ඒකේ තියෙන මොන දේෙන් හරි කමන්නේ හොයා ගන්න ගතිය නම් සාරුවච්චන් වහන්සේ විතර ඒ දේවල් හරියට මේ පිම්බීමෙන් හැකිලිම වෙන් කරන හැටි පිම්බීම හැකිලිම බලාගෙනකොට මේ පුද්ගලික ලක්ෂණ මේ වයි පොදු ලක්ෂණ මේවයි බෞද්ධ ලක්ෂණලා පොදු ලක්ෂණ ගන්නකොට මෙන්න මේ තරම් හිතේ වෙනසක් ඇති වෙනවා ඒක හරියට සම්මුතියේ ඉඳලා පරමාර්ථයට යන්න වගේ ඒක වෙනකොට උඹ සහලවනවා උඹට බය හිතෙනවා උඹට නිදිමත වෙනවා කැප කරගෙන ඵලයන් ශ්‍රද්ධාවෙන් ඵලයන් සීලෙන් ඵලයන් කියලා මේ සේරම මෙච්චර ලස්සනට විස්තරකරනද බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ පස්වක මහණු ළඟ තියාන බණ කියනකොට කොහොම කියන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා පළවෙනි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදීම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුණා. ඊට පහුවෙන්දා වප්ප ස්වාමීන් වහන්සේ. ඊට පහුවෙන්දා එක එකනා කෙරුවා. ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන්ගේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා පස්තේනාම රහත් කරපු අනත්ත ලක්කන සූත්‍රයේ තියෙනවා අනිත්‍යකෝ. වප්ප ස්වාමීන්ට බද්ධ්‍යව ලියවිලා නැහැ. තා එක දවසට එකනා ළඟ ඉස්සරහ තියාගෙන සෝවන් කරවලා තියෙන්නේ. දෙවෙනි දවසේ කොණ්ණඤ්ඤ ස්වාමීන් තව දෙන්නේ පින්ඩපාතයarලා වප්පබද්දේ ස්වාමීන් වහන්සේ ඉස්සරහ තියාගෙන නිකන් ගයිඩඩ් මෙඩිටේෂන් එකක් දීලා සෝවන් කරලා තියෙනවා. කොච්චර විස්තර කියන්නද කියලා. ඉතින් දැන් අවුරුදු 2600ක් ගියාට පස්සේ අපිට ඉතුරුලා තියෙන්නේ බොහෝම ඒක නිකන් මේ සැකිල්ල. නමුත් ඒ සැකිල්ලේ පවා අරමුණක් දැක්කට පස්සේ පිම්බීම වේලාවේදී මේ මම කතා කරන්නේ පිම්බීම ගැනයි. මේ පිම්බීම මම මෙනෙහි කරාද නැද්ද? මේ පිම්බීම මට වැටුනේ මේමයි කියන මේ කාරණා තුන ගණ්ඩ යෝගාවචරයේගෙන් කී සැරයක් අමටන් සුද්ධ කරන්න ඕනේ කියලා දීතක්. මීගාට මම මේ කතා කරන්න යන්නේ හැකිලිම ගැන. හැකිලිම මම මෙනෙහි කරාද නැද්ද? හිත පිට ගියාද නැද්ද? මට හැකිලිම පිම්බීමෙන් වෙනස්ව මෙන්න මේකයි වැටුනේ කියලා. මේ ටික සුද්ධ කරා නම් භාවනා ජීවිතේ 150ක් ඉවරයි. ඒ ටික පවා sannivedanaya කරන්න කොච්චර අමාරුද කියන්නේ. මම ආශ්වාස කරනකොට මම ආශ්වාසය මෙනෙහි කරා මට ආශ්වාසයේ සීතලට වැටුණා. මම ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස වාසයේ මෙනෙහි කරා මට උණුසුමට වැටුණා කියන දේ කියා ගන්න තරම් Tamandම කතා කරන්න පුළුවන් තරමට ආවනම් භාවනාවේදී ඒ මනසට ඊටු ටික එච්චර මහා ලොකු දෙයක් නෙවෙයි. නමුත් කාටද හිතෙන්නේ මේක මෙච්චර ගැඹුරක් තියෙනවා ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරලා හරියට කැඳේ ගල බේරුව වගේ කියන එකේ වටිනාකම කාටවත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ එහෙම නෙවෙයි වෙනමම සමීකරණයක් ඇති කොහොමද මම සංකාරූපේක්ඛා ඥානෙ ලබාගන්නේ? කොහොමද මම උද්‍යප්පේ ඥානෙ ලබාගන්නේ? කොහොමද මම සමතේ විපස්සනා වෙන් කරන්නේ? ඉතින් নানা ප්‍රදේවල් ඔළුවේ දාගෙන ලොකු සමීකරණයක් ඇති කියලා හිතනවා මේ අස්පනා පිට තියෙන හුස්ම වදිනකොට හුස්ම තේරෙන්නේ කොහොමද කියලා අහපුවාම උඩ බලනවා බිම බලනවා මේ කවුරු හරි මට ඇවිල්ලා කියලා දෙයි කියලා. කියලා දෙන්නේ ওই භාවනා කරන මෝල් වහන්සේම තමයි වෙන කවුද කියලා දෙන්නේ. ඒක කියන්න දන්නේ නැහැ. ඒක දොස් කියන්න වටන දෙයක් නෙමෙයි. ඒ තරම්ම අන්දමන්ද ජීවිත අපිට තියෙන. ඒ තරම්ම දකින්න දේ නෙවෙයි කියන්නේ කියන දේ නෙවෙයි දකින්න. යථාවාදී තථාකාරී යථාකාරී යථාවාදී කියන්නේ බුදුහාමගේ වටිනා ගුණයක් යමක් කියනවාද ඒක කරනවා ඒක කමක් කරනවාද ඒක කියනවා ඒ බුරුම ස්වාමීන් වහන්සේ මම දන්නේ මම ඒ ඒ තරම්ම ලස්සනට මේ වැඩේ කරන තැනක් දැකලා නැහැ ඉතාමත්ම විවේක ගන්නවා තමන් භාවනා කරනකොට වෙන දේ වෙන හැටියට කියන්නේ ඇත්ත ඇති හැටියට දකින්න යථාභූත ඥාන දර්ශන කියන්නේ ඕකට ඒකටත් හරියම ඒ මොකද හේතුව අපේ හිත තියෙන්නේ තණ්හාවෙන් මාන්නෙන් දිට්ඨියෙන් ඇවිස්සලා ඒ නිසා හිතනවා මේකේ මේ මේ මට මේ පේන ටිකට වැඩිය මොකක් හරි ගැඹුරක් ඇති කියලා මොනක්වත්ම නැහැ. Tamanda හුස්ම ගන්නකොට පිට කරන එකෙන් මේ විදිහට වෙනස්නම්. උදරේ බිම්බෙනකොට හැකිලෙන එක මෙහෙම වෙනස් වෙනවනම් වම තියෙනකොට දකුණේ මේ විදිහට වෙනස් කරලා කියන්න නම් Taman කියන්නේ තෝ කවුද කියන්නේ? ආනේ ඒක සම්මා වාචාවට ඒ වෙනුවට පටලවණ එක නිකයි කො සම්බප්පලාපට යනවා එහෙම නැත්නම් මිච්ඡා වාචා වලට වැටෙනවා. ඒ නිසා ඒකට අපි කෙලින්ම සම්බන්ධ වෙලා ගත කරන වෙලාව තමයි කමඨාන් සුද්ධ කරන වෙලාව. ඒ නිසා ප්‍රශ්නයක් එනකොටම භාවනා කරන වෙලාවේදී කමඨාන සුද්ධ වුණේ නැහැ කියලා ඒ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මාන්නේ නිසාද ඒ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ සක්කාය දිට්ඨිය නිසාද ඒ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ තණ්හාවෙන්ද කියලා Tamanටම තේරුම් ගත්ත දවසේ එනකොට කියනවා එයාට තනියෙන් භාවනා කරන්න පුළුවන්. මේක මහශීසඩෝ ස්වාමීන් වහන්සේ කියලා තියෙන්නේ යම් කිසි කෙනෙකුට බයතුපට්ඨාන ඥානෙ පෙන්නට පස්සේ තනියෙන් භාවනා කරන්න පුළුවන් කියලා. ගුරුමි පන්දිසාංශේ ශාන්ති ගෝල ස්වාමීන් වහන්සේ කියනවා නෑ උද්‍යප්පේ ඥානෙ මට්ටම පන්නගත්ත ඕනම කෙනෙකුට මේ තමන්ගේ භාවනාව තමන්ටම කමඨාන සූද්ධ කරගන්න පුළුවන් කියලා. එතෙන්ට එනකන් ගුරුවරයෙක් ළඟ ඉඳගෙන අර බත්මාළු සහිතව බත් කන් ටිකන ගන්න පොඩි එකා වගේ ඇඟ මුහුණේ ඇඟේ පැත්තේ ගහ ගන්න නැතුව බට්ටික කන්න පිළිසිදුව දැනගන්නා වගේ මේ දැනගන්න උගන්වනකම් බුදුම ස්වාමීන් වහන්සේ කියන එක ඇත්තටම ගුරුවරයාගේ වගකීමක් කියලා. උනන්දුව භාවනා කරන්න හදන කෙනෙක් ඉන්නවනම් ඒක නට අනුකම්පාවෙන් දහස්වර කියලා දීලා ඔය භාවනා මොනවාක්වත් ගැඹුරක් නැහැ. ආශ්වාස කරන වෙලාවදී ආශ්වාසයේ ආශ්වාසයේ වශයෙන් විස්තර කරන්න පුළුවන් නම් ප්‍රශ්වාස වෙලාවේදී වෙන් කළ දැනගන්න පුළුවන් නම් ඒ පුද්ගලට විපස්සනාට භව්‍යයි යන්න පුළුවන්. නැත්නම් ඒක කියන්නේ නැත්තම් ගෝලයාගේම දෝෂෙ නෙවෙයි කියලා දෙන ගුරුවරයා පිරිසිදුට කියලා දෙන්නේ නැහැ කියන එක ඒ ශාංශය 50ක් වගේකින් බාර ගන්නවා. ඒ නිසා ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරනකොට ආධ්‍යාත්මික වගවීමක් තියෙනවා. බාරගත්තොත් ගෝලෙක් එක්ක ගහලා හරි බැනලා හරි නිନ୍ଦ කරලා හරි කොහොම හරි මේක sannivedanaya කරනවා කිරුවේ නැත්තම් කියනවා මම සතුටු නෑ උඹ ගැන කියලා. ඒ හරියට මේ මරන් දින හරකෙක් දිහා ගන්නවා වගේ තමයි ගන්න. හැබැයි කරන්නේ වෙන මොනක්වත් නෙමෙයි. ලාභද සත්කාර නෙමෙයි. මේ හරියට sannivedana ඇති කරන්නේ. ඉතින් ඉන්නකොට තේරෙනවා මොකද්දෝ පිළිසිදුවක් යනවා කියලා. මොකද්දෝ Tamange ඇසුරෙන් ඒක ඉතින් ඔය මේ Hindu ආගමේ කියන්නේ satsang කියලා. මේ ඇසුරෙන් හම්බ වෙලා තියෙන විශේෂ good vibration එකක් කියලා. මොන vibration එකක්වත් නැහැ. communication විතරයි තියෙන්නේ. හරියට කියන දේ කැඳේ ගල බේරෝ වගේ කියන්න පුළුවන්කම තියෙනවනේ. ඉතින් ඒකෙදි හරි ලස්සන සමාජ සංසිද්ධියක් තියෙනවා. එක වැරකට ගොඩක් පිටට හසුරවන්න බෑ. බොහෝම සීමිත පිටසක් ළඟට ගන්න ඕන. අරගෙන මේ මනුස්සයගෙන් කට උතර අරගෙන හරියටම සුද්ධ කරලා ගහලා බැනලා තලලා හරි ගසලා ගන්න. සෙනඟ වැඩි වෙච්ච ගමන් ඒ අර පුද්ගලිකව හසුරවන්න තිල් පුළුවන් ගැතිය නැති වෙනවා. නමුත් <clears throat> ඉන්න පිරිස හරියට යන්නේ කොහෙද කියලා අහනකොට මල්ලේපොල් කියන්නේ නැති කට්ටිය නම් සෙනඟ වැඩුණාට කවන්නේ. හරියටම මේ කාරණාවට කතා කරන්න දන්නවනම් හරීම මේ මොකද්ද කියන්නේ? මේ සුපර් කන්ඩක්ටිවිටි වගේ මුද්දට මේ විදුලි ධාරාව ගමන් කරන බල සම්ප්‍රේෂණය සිද්ධ වෙනවා. එතකොට පුදුම මේ ඉලෙක්ට්‍රික් ගතියක් තියෙන මේ සබාවේ ඉන්නකොටම කමඨාන සුද්ධ වෙනකොට පුදුම ධෛර්යයක් එන්න පටන් අර ගන්නවා. කවදාකවත් නැතුව මට නම් මේ කාරණා වැටහුණා කියලා. ඉතින් එතෙන්ට යනකොට නම් 150ට 50ට වගේ කිම යනවා ශිෂ්‍යත් වග වෙන්න ඕනේ, ගුරුරැත් වග වෙන්න ඕනේ. එතෙන්ට එනකන් හරි වෙහෙසයි. අමුතර ඊහව ප්‍රශ්නේ වගේ මේ අවුරුදු 2600 ම ඇවිල්ලා තියෙන්නේ මේකෙදී වෙහෙස බලන්නේ නැතුව අපි මේ කරන sannivedanaye හරහා ඒ sannivedanayeදී සම්මා වාචා ඊටාම වැදගත්. නමුත් මම ඊයේත් පටන් ගන්නකොට කිව්වා වගේ මේ සම්මා වාචාව හිතලා ගන්න බෑ. අදිෂ්ඨාන කරලා ගන්න බෑ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප හරහා යන්න ඕනේ. ඒ නිසා ඒ එනකොට තමන්ගේ වාග් විලාසය ඒ ඔක්කොගම වෙනස්කම් වගේ සිද්ධ වෙනවා. ඒකට ඉඩ තියාගෙන යනවනම් අපිට එන්න එන්න එන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවය, ධර්මයේ කෙරෙහි ඇති ගෞරවය, සංඝයා කෙරෙහි ඇති ගෞරවය, තමන්ම තමන් රකින සීලය පිළිබඳ ගෞරවය එන්න පටන් ගත්තට පස්සේ ඒ මනුස්සර කවදාකවත් මම කාලකන්ණියෙක් කියන වචනේ කියන්න හිතෙන්නේ නැහැ. එයාට හිතෙනවා මොන තරම් වටින ජීවිතයක්ද මට හම්බෙලා තියෙන්නේ මේ ක්ෂණ සම්පත්තිය හම්බෙලා මට තියෙන්නේ නරක පැත්ත බලන්නේ නැතුව හොඳ පැත්ත බලන්න. ඒ වගේම එහෙම හිතන කෙනෙක් තව කෙනෙකුටත් කාලකන්ණිය කියන්නේ මොකද ඕන කෙනෙකුට හැරෙන්න පුළුවන්. ඕන කෙනෙකුට හොඳ පැත්තට එන්න පුළුවන්. ඒක නිසා බලන්න හැම වෙලාවෙම Tamanගේ ඉස්සරහට එන සංසිද්ධියක් මොකක් වුණත් කමන්නේ ඒකේ ධර්මයක් තියෙනවා. ඒකෙන් ගන්න පාඩමක් තියෙනවා. අපි නිතරම ඒකේ ගන්න තියෙන ධර්ම කොටස ගන්න දැනගෙන ඉන්නවනම් අපි හැම වෙලාවෙම සතුට ජීවත් වෙන කෙනෙක් බාටපත් වෙනවා. නිවන නියෝජනය වෙනවා. ඒකේ ගන්න තියෙන නරක පැත්ත සැක පැත්ත ගන්න පටන් අරගත්තොත් කොච්චර භාවනා කරත් අපිට sannivedana කරගන්න බැරි වෙනවා. නමුත් කොයි වෙලාවක හරි මේක හොඳ පැත්තට හැරෙන්න ඉඩ තියෙනවා. ඒක නිසයි මේ පැය එකමාරක් කතා කරේ. ඒ නිසා මේ ධර්ම දේශනාවේ කරුණු කිට්ටු කරගෙන තමන්ගේ ඇතුළත සහ පිටත සංවේදන ඍජු කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිරු දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා